කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනා පැයටයි පත් වෙලා තියෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා චත්තාරි චක්ඛානි සත්පුරිස සංසීවෝ අතිරූප දේශ වාසෝච්ච සප්පුරිසූප නිස්සයෝ අත්ත සම්මා පනිදි උබ්බේච කත පුඤ්ඤතාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේගෙන් අවතරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ අපේ වැඩමුළුවේ දේශනාවලියට ප්‍රධාන මාතෘකාව වශයෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච දසුත්තර සූත්‍රයේ මේ හතරවෙනි පොත කාරණා හතර සම්බන්ධ කොටස ආරම්භය ලබා ගත්තා. මේ සඳහා පොත් පෙරලා බලන්න කැමති ඇත්තෝ දීඝනිකායේ අවසාන සූත්‍රය බැලුවොත් ඒක දසුත්තර සූත්‍රය වශයෙන් දක් ගන්න පුළුවන්. ඒක දේශකයන් වහන්සේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි සඳහන් කරපු විදිහට. ඒකෙදී ඊට ඉස්සලා එකේ ප්‍රශ්න දෙකේ ප්‍රශ්න තුනේ ප්‍රශ්න ඇතපු ශිරිතට අනුව සාරිපුත්තු ස්වාමීන් මේ හතරේ කාරණා පිළිබඳව විස්තර කිරීම සඳහා ආරම්භය ලබා ගන්නේ පළවෙනි ප්‍රශ්නය ඛතමේ චත්තාරෝ ධම්මා බහුකාරා යම් කෙනෙකුට දැනගන්න ඕනේ නම් Tamanට හුඟක් උදව් කරන කාරණා හතර මොනවද කියලා එවැනි ප්‍රශ්නයක් Tamanට මතුනොත් ඒකට උත්තර දෙන්නේ කොහොමද කියන එකයි මේ සාරිපුත්‍ර ස්වාමීන් මේ අපට පෙන්ලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට චක්‍ර හතරක් වැඩ කරනවා නැත්නම් එකින් එකට එකින් එකට එකින් එකට කර කැවෙන කස කැවෙන ධර්ම પરම්පරාවක් මෙතන පේනවා. ඒ ධර්මපරාව කරකිනවා නම් પરම්පරාව කරකිනවා නම් ඒක නිතරම එකින් එකට එකින් එකට උපනිශ්‍රේ සම්පත්තිය දෙමින් නැත්තම් තල්ලු කරමින් එන්නේ එන්නේ කස කැවෙනවා. ඒකේ පළවෙනිම දෙක තමයි පතරූපදේශ වාසෝච තමන් පිං ඇති බිමක වාතය කරන එක වැඩේට ගැළපෙන ප්‍රතිරූප තැනක ඉන්නවා කියන එක. ඉතින් මොන වැඩේට ප්‍රතිරූපද මොන වැඩේට වාසිදායකද කියන එක තමයි අපි අතර තියෙන මේ පෘ탁 පෘ탁 කියලා කියන්නේ අපි එක එක ණය මේ භූමිය තෝරන්නේ එක එක වාසි සඳහා එක එකක්වත් නිකන් ඉදමක් ගන්න ගියාම එච්චර සල්ලි ගාණක් යට කරලා කෙනෙක් ආවට ගියට කරන්න ඒක වාස්ත විද්‍යාව කියනවා. ඉතින් নানা ප්‍රපැත්තෙන් Tamanට වාසිය පිනිස, උපකාර පිනිස ඉඩම් ගන්නවා. ඉඩම් ගත්තට ඒ ගන්න ඉඩමක් ගැනීමක නැත්නම් ඉඩමක වාසියක් තෝරගන්නකොට රටක දේශික වාසියක් තෝරගන්නකොට වඩාත්ම උපකාර වෙන ධර්මයෙන් දැනගන්න ওই වාස්තු විද්‍යාවෙන්වත් දේශපාලනඥයෙකුටවත් ආර්ථික විශේෂඥයෙකුටවත් සමාජ විද්‍යාඥයෙකුට තේරෙන්නේ නැහැ. ඒක ඔක්කොම දන්න කෙනා තමයි සරුවච්චන් වහන්සේ. ඉතින් මේ සාරිපුත්‍ර සෝංශේ සරුවච්චන්සේගේ දැනුම් අධිකාරිය තමයි මේ ඉදිරිපත් කරන්නේ. පචරූප දේශ වාසයක් කියලා කියන්නේ භාවීතබ්බ ධර්ම වලට වැඩි යුතු ධර්ම වලට ගැළපෙන තැන. මොනවද වැඩි යුතු ධර්ම? ඊගාවට ඔය දසුත්තර සූත්‍රය අහන ප්‍රශ්න තමයි කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා කියලා ඇහුවට පස්සේ කතමේ චත්තාරෝ ධම්මා භාවේතබ්බා ජීවිතේක වැඩි යුතු ධර්ම හතර මොනවද කියලා අහනවා. ඒකට කියනවා සතර සතිපට්ඨාන. ඉතින් යම් භූමියක් වඩාත්ම උපකාර වෙනවා නම් මොකටද සතර සතිපට්ඨානේ වඩන්ඩ ඒක තමයි පතිරූප දේශ වාතය කියලා කියන්නේ. ඒ නිසා අපි මෙතෙක් කලුත් ඉඩම් පිළිබඳව ආසාව තිබුණා. ඒක තමයි ගොඩාක්ම භූපාල කියලා කියන රජුරවන්න කියන නමක් වැඩියෙන් ඉඩම් පාලනය කරන එක රජුරු අද ලෝකේ එහෙමයි. ඊට පස්සේ රජුරෝණ ඉඳ ගන්න දෙන්නේ ඉඩම් වලින් තමයි. ඉඳින් ගන්න නියංගම් හම්බ වෙනවා. ඒ නැම නැත්තම් අපි පර්චේස් දෙකක් තුනක් අරගෙන ගයක් හදනවා. ඒ හදන හැම එකකදීම ඒ ඒ ඉන්න තෝරගන්න ඉඩමේ ගැළපෙන බව ප්‍රතිරූප භාවය අපි තෝරනකොට මොකීට අදාළවද කියලා බැලුවොත් කිසිම කෙනෙකුට ඇහක් නැති බවක් නම් ඇහක් ඇති බවක් නම් පේන්නේ නැහැ. අන්ධයි කිව්වහම කිලෝරක් නැහැ අන්ධ. ඒ අපි රටකට ගිහිලා නගරයකට ගිහිලා වැඩිම ඉඩම් ගණන් තැන කොහෙද කියලා බැලුවොත් ඒක වැඩිම වාතය දූෂණය වෙච්ච තැන වතුර සම්පූර්ණ දූෂණය වෙච්ච එක, ශබ්ද දූෂණය වැඩිම කාමේ වැඩිම තියෙන තැන පුදුමාකාර ආකර්ෂණයක් තියෙන එක. වැඩියෙන්ම සද්ද තියෙන, වැඩියෙන්ම වාතයේ දූෂණය වෙච්ච, වැඩියෙන්ම කාමේ තියෙන, වැඩියෙන් මේ මේ සමාජ රෝග වැඩි, හොරකම් වැඩි, ඒවට තමයි ඇදලා යන්නේ. ඉතින් තෝරන්නේ පොඩි මිනිසුනේ හොද්දට සල්ලි තියෙන හොද්දට මේ ආවාද උපදේශ අරගෙන තමයි තෝරන්නේ. නම් ඒ කියන්නේ ඒ කෙනා දන්නේ ඒ තමන් වසන තැන මොකේට ගැළපෙන බවෙන්ද බලන්න ඕනේ. Tamanට උපකාරක ධර්ම මොකද්ද කියලා බලන්න දන්නේ. හැබැයි ඒ එසඳ අපිට වෙන විද්‍යාවක් තියෙනවා, විශ්යක් තියෙනවා. අපි දිව්ව හරියට ගණන් ගන්නවා. නමුත් වඩාත් උපකාරක ධර්ම දන්නේ නැහැ. ඒ නිසා අපිට මේ වගේ වෙලාවක මේ අමුදරුවන් අතහැරලා ඇවිල්ලා සිල් අරගෙන බණ භාවනා කරන ගමන් හිතට මේ සාරිපුත්ත ආදී මහා ස්වාමීන් වහන්සේලා දේශනා කරන දේවල් හිතට දැම්මොත් සමහරට ඒක තේරුම් ගන්න අමාරුයි නමුත් අර කාම ලෝකේ ඉන්නකොට නම් කොහොමඩක්වත් බෑ. කිසිම විදියකට මේකට නැමියාවක් එන්නේ නැහැ. නමුත් මේ වගේ වෙලාවක සමහර විටක තේරුම් ගන්න පුළුවන් හේතු කාරණා සහිතව. ඒ නිසා සතර සතිපට්ඨානේ වඩන්න හොඳම භූමිය තමයි ප්‍රතිරූප දේශය කියලා කියන්නේ. ඒකයි අපි අර දේශනාවේදී මතු කරගත්තේ යම් භූමියක සතිය වැඩෙනවනම් ඒත ඒකාග්‍ර වෙනවනම් ආශෝ ධර්ම පහ වෙනවනම් හරියත් මාර්ගයට පෑදෙනවනම් ඒ භූමිය අතහැරලා දාන්න එපා. යම් භූමියක ඉන්නකොට සතර සතිපට්ඨාන වැඩෙන්නේ නැත්නම් කෙලස් අඩු වෙන්නේ නැත්නම් තමන්ට හරියත් මාර්ගයට පාර පෙන්නේ නැත්නම් ආශ්‍රවක්ෂය කර වෙන්නේ නැත්නම් ඒ භූමිය අතහැරලා දාන්න. ඒකේ සිව්පසේ තිබුණත් නැතත් අතහැරලා දාන්න. අර කලින් කියපු සතිය වැඩෙන තැන තියෙනවා නම් සිව්පසේ තිබුණත් පහසුකම් තිබුණත් නැතත් ඒක නැඳිලා ඉන්නේ කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. ඉතින් ඒකට අපිට වාස්තු විද්‍යාකාර ඕනේ නැහැ. අපිට මේ කාගවත් ඉඩම් වැලියුේෂන් එකක් මේ taxeruකාරය ඕනේ නැහැ. ඒ ඉඩමට ගියාට පස්සේ සතිය වැඩිනව නැද්ද කියලා බලන්න අනුන් යවලත් බෑ. කවුරක්වත් යවලා ඒජන්ත කෙනෙක් යවලා කරන්නත් බෑ. ඉතින් අපි අද තියෙන ක්‍රමත් එක්ක බලනකොට මේ සරුවචනාංශය ඉදිරිපත් කළ සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරන මේ ක්‍රමය අපි මෙතෙක්කල් ඇහැ ගැහුනේත් නැහැ කනට ආවෙත් නැහැ කරගෙන ගියා. නමුත් ආපු වෙලාවක් කියලා හිතුව මේ වගේ තැනකදී ඒකෙදී ඒක උරගා බලන්න පුළුවන්ද? මැරෙන්න ඉතලා මේක ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන්ද කියලා බලන එක ජාතියක් ආගමක් ආරාධනමක් ඇති වැඩක් නෙවෙයි. ඒ භූමියේ වාඩි වෙලා නැත්නම් ඒ භූමියේ සක්මන් කරනකොට සතිය පිහිටනවා නම් සතිය ගැන උපදෙස් ලැබෙනවා නම් වැඩෙනවා නම් කෙලස් කැපෙනවා නම් ආශ්‍රවයන් ක්ෂය වෙනව ගතියක් පේනවා නම් ප්‍රතිපදා විදිහට යනවා පේනවා නම් ප්‍රතිරූප දේශේ. ඒක නිසා ප්‍රතිරූප දේශේ Taman තමයි සහතික කරන්නේ. ප්‍රතිරූප දේශයට අනුව තමන්ගේ සතිය තමයි සහතික වෙන්නේ. ඉතින් මේක මුකාවක් වැදගත් සතිය ආරම්භ කරන යෝගාවචර. ආරම්භක යෝගාවචරයට මේ පරිසරේ පහසුකම් නැතුව පටන් ගන්න ගියොත් කුස්සියක ශල්්‍ය කර්මයක් කරන්න ගියා වගේ ශල්්‍ය කර්මයක් කරන්න නම් ඒකට ශල්්‍යාගාරයක් ඕනේ ඊටාම වැදගත්. ඒ වගේ හරියන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රතිරූපදේශයක් ගැන අපි හොඳ තක්ෂීරුවක් තියාගෙන ඉන්න ඕනේ. ඒකේ තව පැත්තක් තමයි ප්‍රතිරූපදේශක ඉඳගෙනත් දන්නේ නැති ඇත්ත තමයි අපිට පේන්න හම්බෙන්නේ මොකද බහුකාර කියලා කියන වචනය තෝරන්නේ මොකේට බහුකාර්යද කියලා දන්නේ මේ සතිය තමයි මෙතන මුල් වෙන්නේ කියන එක තමයි දේශනාවේ අවධානයට අපි ඊයේ මතක් කරගත්තේ. ඒ නිසා අපි උත්සාහ කළා බැලුවොත් අපි ඉන්න තැන පිම්බිමත්ද මංගල භූමියක්ද භද්‍ර තැනක්ද කියලා සතිය සම්බන්ධ වෙලා දැනගන්න පුළුවන් තැන වැඩෙන තැන තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඒ පදනමේ ඉඳගෙන නැත්නම් මේ චක්‍ර හතරේ පළවෙනි මේ සතියේට සතිපට්ඨානෙට ප්‍රතිરૂපදේශී බව දැනගෙන දෙවෙනි කාරණාව පෙන්වන්නේ සප්පුරුෂ සප්පුරුෂ උපනිසයෝ සත්පුරුෂයෙක් යටතේ වාසය කරන්න හම්බෙන්න ඕන. සත්පුරුෂයෙක් නොලැබුණොත් මේ කියන විදිහට උපකාරක ධර්ම ලැබෙන්නේ නැහැ. ඒක නිසා හරියටම මේ ප්‍රතිરૂප දේශය හොයනවා වගේම කවුද සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කියලා තේරුම් ගන්න එක අපි හිතෙන් තරම් ලේසි නෑ. අපි එහෙම සත්පුරුෂයා අසත්පුරුෂයා පිළිබඳව තක්සේරු කරන දන්නේ නැතුව ලෝකෙ දිහා බැලුවොත් අපිට පේන්නේ අත්තම්මලා මුත්තම්මලා හිියට කාලට වැඩිය අම්මලා තාත්තලා ඉන්න කාලේ සත්පුරුෂකම අඩු වෙලා. උන්දලයි කාලේ ඉඳලා අපේ කාලට වෙන තවත් අඩු වෙලා. අපේ දුවා දරුවන්ට යනකොට තවත් අඩු වෙයි. ඉතින් එන්නේ එන්නේ එන්නේ මේක පිරිහෙන ගතියක් තමයි ජනමාධ්‍යයෙන් පෙන්වන්න හදන්නේ, රජයන්ගෙන් පෙන්වන්න හදන්නේ, දේශපාලන තුරුම්පකාරයෝ පෙන්වන්න හදන්නේ මේ ලෝකේ සත්පුරුෂයන් දුරුවන් වේගන දුරුවන් වේගන යනවායි කියලා. ඒක නිසා ඒක මේ අදහසත් පිළිගන්න කර්මේ සහ කර්මඵලයත් පිළිගන්න කෙනෙක් මතක් කරනවා. අපි මේ ජීවිතයේ බණ භාවනා වෙනුවට ගොඩාක් පින්කම් කෙරුවොත් දාන ආදී කටයුතු ශීලාදී කටයුතු කළොත් අපිට සමහර විටක මේ මනුස්සාත්ව භාවයක් ලබන ආත්මෙ ලැබෙන්න පුළුවන්. අපි දන්න මේ බුද්ධ ආගමේ හැටියට අපි ඊගා manussාත්ම භාවයේ ලැබ ලැබිලා අපි ඉපදෙන්න වෙන්නේ අපේ මිනිබිරියගේ බඩේනේ. ඒ මිනිබිරිය ගාවට යනකොට ওই සත්පුරුෂ ධර්ම දුරුවන් වෙලා නම් අපිට මෙහෙමවත් ඉඩක් හම්බ වෙයිද? අපි ඔක්කොම ප්‍රාර්ථනා ඉස්සෙල්ලා දාන ආදී කටයුතු සම්පූර්ණලා තීලා ආදී කටයුතු සම්පූර්ණලා manussාත්ම භාවයක් ලැබුණත් ඊගාට උපදින්න වෙන්නේ පිරිහිච්ච බයලජ්‍ය සහිත පිරිහිච්ච මේ සත්පුරුෂ ධර්ම ඇති විරිහිච්ච සද්ධර්මයේ තියෙන තැනක. ඒක නිසා මේ හම්බෙලා තියෙන අවස්ථාව දිහා බැලුවොත් තවත් වාටියක් අපිට ස්තුතිවන්ත වෙනවා මේ පිම්බීම. එයාටින් බලනකොට තව දුරටත් පස්සට දාන්න වෙලාවක් නැහැ. වහ වහ මේ කටයුතු කරගන්න ඕනේ. හැබැයි ඉතින් මම කියන බණ ඉවර වෙනකොට ওই අදහස ඉතුරු වෙයිලා තියෙන ගැති වේද කියලා තමයි කියන්න අමාරුයි. ඒ මොකද මගේ පුද්ගලික අදහසක් ඇත්තේ නැහැ රට පිළිනොයි කියලා. මගේ පුද්ගලික අදහසක් ඇත්තේ නැහැ සත්පුරුෂය අඩු වෙනවයි කියලා. මගේ පුද්ගලික අදහසක් ඇත්තේ නැහැ මේක තෝදපාලුවක් වෙනවා කියලා මට නම් පේන්නේ මට අහන්න දකින්න හම්බ වෙන හැම මිනිහම සතිවන්න. පුදුමාකාර වාසනාවන්ත ලෝකයක් මට තියෙනවා. නිසන් වලට කවුරුවක්වත් දෙන්නේ ඔය වගේ කතා කර. දහන් හම්බුණත් දකින්න හම්බුණත් පිට රටකට ගියත් අසුරු කරන්නත් හම්බෙලා තියෙන්නේ අනේ කොහොමද සුවාංශේ සතිය කියන්නේ කොහොමද කොහොමද අපි වඩාගන්නේ අසවලත් මෙහෙම කියනවා ආදී ඒ දකින අහන ඇත්තෝ මට හොඳටම විශ්වාසයි අම්මටයි අප්පච්චිටයි මෙච්චර පින තිබිලා නැහැ. ඒ වගේ මට හොඳටම විශ්වාසයි අත්තම්මටයි මුත්තම්මටයි මෙච්චර පින තිබිලා නැහැ. ඒ නිසා මගේ ජීවිතය දිහා බලනකොට මට පේනවා සත්පුරුෂයන්ගේ අඩුවක් ඇත්තෙම නැහැ. ඒ වගේම ওই කියන පිරීමක් ඇත්තෙම නැහැ. පළවෙනි පසුගිය අවුරුදු 100කමාරක මේ ලෝකේ පිපිපිපි වාසනාවන්ත විවි භද්‍ර වෙවි මට මම එනකම් බලන්න හිටියා වගේ මට හම්බෙලා තියෙන පුදුමාකාර තාමත්ම වාසනාවන්ත හිතා ගන්න බැරි තත්ත්වයක් සතුටින්ම ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඒ නිසා මේ අසත්පුරුෂයන් වැඩෙනවා සදාචාර නැති වෙනවා ලෝකෙ පිරිනවනවා කියන අදහසට මම එක හිතින්ම පිළිගන්න මම කැමති නෑ ඒක උපයන්න පුළුවන් එහෙම නැත්නම් අමු සිංහලෙන් කියනවා නම් ඒ වැටෙන ලෝකෙ නැගිටරන්න තියෙන උඹේ අතේ ඔබ නැගිටවපන්. ඔක වැටෙනවා වැටෙනවා කියලා පිසර 20යි 20යි UI කියලා උඩ තනිප වෙන්නේ නැහනේ. ඔක තනිප කරගන්න බලපන්. සත්පුරුෂයෙක් යා. සත්පුරුෂ ඇසුර ලැබපන්. Taman සත්පුරුෂෙක් වෙනකොට වටේ ඉන සත්පුරුෂෝ තියෙනවා. ඒකයි වප්ප ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාව තානෙදී සඳහන් කරේ. ඇස්සැත්තෝ ඇස්සැත්තෝ දකිති ඇස් නැත්තෝ දකිති. ඇස් නැත්තෝ ඇස් නැත්තෝ නොදකිති ඇස්සැත්තෝත් නොදකිති. එනිසා අපි අත්තික පෑදෙනකන් අපිට පේන්නේ ඔක්කොටම අන්ධයෝ වගේ අපට පේන්නේ. මොකද මට ඇත්තක පේන්නේ මට ඇත්තක පෙනුනම පෙනේවි. ඇස් ඇති මිනිසු જાතියක් කියලා ලෝකේ ඉන්නවා. ඇස් නැති කියලා જાතියක් ලෝකේ ඉන්නවයි කියලා පෙනේවි. ඒ නිසා මේ බණ කියන්නේ මේ භාවනා කරන්නේ මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ සත්පුරුෂයෝ නෑ කියලා පෙන්වන්නට ඔප්පු කරන්න නෙවෙයි. නැති වෙච්චාවයි ඕන කෙනෙකුට නැති වෙච්චාම මට ඉන්නවා මට පුළුවන් මම මේක කරනවා කියලා ඒ ධෛර්ය, ශක්තිය, චිත්ත ශක්තිය ඇති කරන්නයි. ඒ මොකද ඒ බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගියත් බුදුහාමුදුරන්ගේ සත්පුරුෂ භාවය ප්‍රතික්ෂේප කරපු අවස්ථාවල් බුදුහාමුදුරන්ගේම ධර්ම දේශනාවල සඳහන් වෙලා තිනවා ඒක එක්කනාගේ දින ඔලොමලකම් වල හැටියට. ඒ නිසා අපි හිතනවා මේ දන් දීලා සිල් දැකලා මෛත්‍රී බුදුහාමුදුර දැකපුවාම අපිට බුදුහාමුදුරුව අඳුරගෙන කරු කරන්න පුළුවන් කියලා. එහෙමම සහතිකයක් නෑ. බුදුහාමුදුරුව දැක්කත් ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. අපිට කිසිම සාතිකයක් නෑ බුදුහාමුදුරුව උරගාලා බලන්න මොන්ද බුදුද කියලා. බුදුසහන්සේ වැඩ ඉන්න කාලේ බුදුසහන්සේට මේ ගිය කියලා උපස්ථායක ස්වාමීන් වහන්සේනමක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක බුදුජානන්සේ විතරයි. චාලිය පර්වතයේ චාලිය ගමේ බුදුරජාන්සේ වැඩ ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ මේ කිමිකාල නදී තීරයේ පිණ්ඩපාත යනවා. පිණ්ඩපාත කරලා පිණ්ඩපාත ටික වළඳලා නදී තීරේ සක්මන් කර කර ඉන්නකොට මේ ස්වාමීන්සේ දැක්ක ලස්සන අඹ වනයක්. ඇවිල්ලා බුදුහාමරණ ගිහිලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ පැවිදිුනේ මම මේ විවේකයේ පිණිසයි. මට හිතෙනවා ඔබ වහන්සේට උපස්ථාන කර කර ඉන්නවට වැඩිය අර ලස්සන අඹවණීට කියලා වාඩි වුණොත් මට සතිය පිහිටයි සමාධිය පිහිටයි. මම මට යන්න අවසරද මේ නදියට නදියට ගිහිල්ලා මනාප විදිහට බණ භාවනා කරන විවේක වෙන්නේ. බුදුදහස් කියනවා පොඩ්ඩක් ඉවසන්න මේ ගිය තව කවුරු හරි මගේ ළඟට එනකන් උපස්ථානේ පිණිස. ඊට පස්සේ මේ ගියාම හොඳයි කියලා ඉලියට ගිහිල්ලා පහුවෙන්දත් පින්නපාත ගිහිල්ලා අර අඹවණේ දකින්නකොට හිතෙනවා කොච්චර කරත් මේ අඹවණේට කියලා භාවනා කෙරුවොත් නම් අනිවාර්යයෙන්ම සතියත් සමාධිය පිහිටනවා. ආටෙම මනරම් ගඟ අයින ලස්සනයි. හොඳට උලන් හමනවා. හැමදාම දාණයෙන් පස්සේ මෙතන ලැබිලා කියන අවසරයි සෝංශය ඊ ඔබ වහන්සේට මම සඳහන් කරා. මට ඔබ වහන්සේ ප්‍රතික්‍රියාව කරා. මට උන්ට ආයෙත් ඉල්ලන්න හිතෙනවා ස්වාමීන් වහන්සේ. මට මේ කිමි කාල නදී අයින තියෙන මේ අඹවණේට යන්න ඉඩ දෙන්න ස්වාමීන් වහන්සේ. මම මට විවේකී තව ටිකක් වැඩි කරගන්න. මට උද්දකලාව භාවනා කරන්න. ඒතර බුදුරජාණන්සේ කියනවා පොඩ්ඩක් කල් ගන්න. තව කවුරු හරි ආවට පස්සේ බුද්ධ උපස්ථාන කවුරු හරි ආවට පස්සේ යන්නයි කියලා. ඒ වෙලාවෙත් මේ ගියාමදෝ පිට වෙලා යනවා. පිට වෙලා ආයසරයක් අරක දකින්නට හිතනවා. ආයසරයක් ගිහලා බුදුහාමුදුර ගිහලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩ ඉවරයි. දැන් මට තව රහත් වෙන්න තියෙනවනේ. මම පැවිදිනේ ඕකටනේ. ඒක නිසා මට යන්න ඕනේ. ඒතර බුදුහාමර කියන ඔබ පැවිද්දෙක් වශයෙන් විවේකයේ ඉල්ලනවා නම් මම මොනවා කියනද මේකේ බලයක්. වෙන කරන්න දෙයක් නැහැ තුන්වෙනි සැරේට ඒ බුදුරජාණන් කියනවා ඉතින් ඉල්ලනවා යන්නේ කියලා. මෙයා ගිහිල්ලා අරකේ භාවනා කරනවා. ඒ නදියේ අයිනේ අඹවනේ භාවනා කරන කවදාකවත් පහළ වෙච්ච නැත්නම් රාග හිතවිලි එන්න පටන් ගත්තා. කවදාකවත් ආපු නැත්නම් ද්වේෂ හිතවිලි එන්න පටන් ගත්තා. කවදාකවත් ආපු නැතම් මොහිතිලි ඇවිල්ලි වල දැන් මට මේ ඇවිල්ලා මේක කුජ්ජ දානව කොච්චරද කියනවනම් සිවුරු අරින්නයි දැන් කල්පනා. ඊට පස්සේ ඒ උකටලි වෙලා සිවුරු අරන කල්පනා වින්නකොට හිතනවා සිවුරු අරින්න ඉස්සලා බුදුහාමරන්න කියන්නේ කොහොඳයි කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් ඔබ වහන්සේගේ පළවෙනි වතාවත් මං ඉල්ලුවා සමාව දෙවෙනි වතාවත් අවසර ඉල්ලුවා තුන්වෙනි වතාවදී ඔබ වහන්සේ මට කිව්වා එහෙනම් ඉතින් ඔබට විවිකේ සඳහා ඵලයන් කියලා මම ගියා ස්වාමීන් වහන්සේ මේ අඹ වනේ ඉන්නකොට මට කවදාකවත් ඇති වෙච්ච නැති කාම හිතවිලි ද්වේෂ හිතවිලි මෝහ හිතවිලි ආවා මම දැන් යන්න හදන්නේ සිවුර අරින්නයි මට මේ මහානකම් පීටන්නේ මම ඊට ඉස්සෙල්ලා මේ ඔබ වහන්සේ ළඟට ආවේ දැනුම් දීලා යන්නයි කියලා එතකොට බුදුචාන් වහන්සේ ඒ ප්‍රස්තුතින් ඒ කතා පාබතේ මතක් කරනවා ඒ මේගේ ස්වාමීන් වහන්සේට මේගේ මම දන්න දැනුමේ හැටියට මගේ සර්වඥතාඥානයේ හැටියට යම් කිසි කෙනෙකුට ළඟා කරගන්න බැරි ඒ චේතෝ විමුක්තිය ළඟා කර ගැනීම සඳහා කරුණු පහක් තියෙන්න ඕනේ මේ ගිය. ඒ කරුණු පහ නැති කෙනාට තමන්ට තාම ළමගා කරගන්න බැරි මේ චේතු විමුක්ති හෝ චේතු විමුක්ති ඵල සමාපatti ලබා කරගන්න පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි එයා කල්යාණ සහයෝ හෝති කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහයෝ කල්යාණ සම්පවංකෝ. මේ මනුස්සයාට මේ දේවල් හදා බෙදා ගන්න කල්යාණ මිත්‍රෙක් ඕන. කියලා හිමීට මේ ගියාම්තුරුන්ගේ මේ හිත ධර්මයකින් පටන් අරගෙන කාරණා පහ කියනකොට මේ කියහමඳුරන තේරෙනවා මේ අතට හම්බෙච්ච කල්යාණ මිත්‍යා මේ බුදුහාමුදුරෝ ප්‍රතික්ෂේප කරලයි මම මේ අත දකසා දාගෙන ගියේ ඊට පස්සේ මම හිතුවේ මේ අඹ වනය මට ගැප් කැපදාන මගේ පිම්බීම මට ජය භූමිය කියලා ගංගා අයින මට කැපයි කියලා නමුත් දැන් බුද්ධජානසේ කියන විදිහට තියෙනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන වටිනාකම කියලා. ඒ සම්පූර්ණ මේ ගිහාමුදුරන්ගේ හිත හැදෙන තාලෙට බණ කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට මෙතෙක් වෙලා ලබා ගන්න බැරි වුණා වූ ඒ චේතෝ මුක්තිය ඵලය හෝ ඵල සමාපත්තිය ධර්මදේශන අවසානයේ ලබා ගන්න පුළුවන් වුණා කියන එක තමයි යෝ මේ ගිය සූත්‍රයේ තියෙන කතාසාරය. ඉතින් ඒක නිසා පේනවා බුදුහාමුදුරේ යටද පැවිදි වුණත් ඒ බුදුහාමුදුරන්ගේ උපස්ථායකෙක් වෙන්න හම්බ වෙනවා කියලා කියන්නේ දළදා වහන්සේගේ වතපිලිවත හම්බුණා වගේ. ඒ ඒ වත බහර හාමුදුරෝ කොච්චර ආශාවෙන්ද මේ දළදා වහන්සේට වත පිළිවෙත කරන්න. ඒක හම්බ වෙලා තුන් සැරයක් එපයි කියද්දී විනාශක අතක සාදාගෙන යනවා. කාට හරි තියෙනවාද ඒක නිසා දැනගන්න පුළුවන් ගතියක් මේ ඉන්නේ මේ බුදුන් කියලා. මීට වැඩිය කල්යාණ මිත්‍රෙක් නැහැ කියලා. පැවිදි වෙච්චි බුදුහාමර උපස්ථායක වෙච්චි හාමුදුරුවන්ටත් වැරදුනා වෙනවනම් අපිට ලෝකේ කල්යාණ මිත්‍රෝ නෑයි කියලා අසත්පුරුෂයෝ වැඩි කියලා අපි මේ කියන්නේ මොන චීන කන්නාඩි දාලා බල්ලාද කියලා බැලුවොත් අපේම අමනකම හරහා අපේම තණ්හාව හරහා බැලුවොත් මේකේ ගන්න දෙයක් නැහැ. කවදා හරි යහපාදා ගත්තොත් කවදා හෝ අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වුණා නම් තෘෂ්ණාව වෙනුවට ලෝභය වෙනුවට අලෝභය පහළ වුණා නම් මේ ධර්මය, කල්යාණ මිත්‍රයෝ අවශ්‍ය ඇත්තෝ ඉන්නවා. අන්න ඒක දැක ගැනීමේ ඇහැ පාදන්න තියෙනවද අපේ උපක්‍රමයක් ජාතික වශයෙන් හෝ ගාමික වශයෙන් ගමික ගමක් වශයෙන් හෝ පවුලක් වශයෙන් හෝ පුද්ගලිකව අන්දම પરම්පරාවක් තියෙනවා. අන්ධ પરම්පරාවක් යන්නේ. මුලටත් යන්නේ අන්ධයා, ඒකයි කන වැල අල්ලගෙන යන්නෙත් අන්ධයා, ඒකයි කන වැල අල්ලන්නේ යන්නෙත් අන්ධයා. ඉතින් මේ බුද්ධෝත්පාද කාලයක් බුද්ධ ශාසනයක් ගෞතම සීල සම්බුද්ධ ශාසනයේ තීදිත් උහුමයි. ඒකේ ඇස්සැත්තෝ රූප දකි. පේන මිනිහට පේනවා මේක. නැති මිනිහට පේන්නේ නැහැ. මොකද අවිද්‍යාන්ධකාරයේ සහ මේ කියන මුලාව නිසා. එහෙම නැත්නම් මේ තෘෂ්ණාව නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් ප්‍රතික්ෂේප කරලා ගිය මේ මේ ගිහට නැවතත් ඒ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේ කිසිසේත්ම ඔබට ඔහොම වෙලා මදිත් ඕ මගේ අත කඩා දාන ගියත් ඔට ඔහොම නෙවෙන්න දෙන කියලා හීනයක්වත් නැහැ. එහෙම අදහසක්වත් නැහැ. මොකද බුදුරජාණන්සේ ওই වගේ දහස්වර කරලා තියෙනවා Taman මහබෝසතාණන් වහන්සේ නමක් විදියට පාරමිතා පුරන කොට. උන්වහන්සේට මතක් වෙනවා මේ අවිද්‍යාවට වැටුණාට පස්සේ මිනිහේ තණ්හාවට වැටුණාට පස්සේ උන්ද පොට්ට අලියේ කැලේ ඇවිදිනකොට වගේ යන යන දන හැප්පෙනවා. මොනම තැනකවත් කලෙලියක් නැහැ. ඉතින් මේ මිනිස්යාට ප්‍රඥාව තිබිලා වැඩක් නැහැ. මේ මනසට කරුණාවෙන් කියලා දෙන්න ඕනේ. මේ වැඩේට දැනුමුත් එක්ක ඕනේ. ඉස්සර වෙලා යන කෙනෙක් ඕනේ. ලැබුණොත් ඒක අගේ කරනවා නම් හරියට පිම්බීමක ඉපදිලා මේක පිම්බීම බව දැනගත්තා වගේ මේ හම්බෙලා ඉන්නේ කල්යාණ මිත්‍ර නැත්නම් කල්යාණ මිත්‍ර දෙවීම කල්යාණ මිත්‍රගේ යුතුයකම නෙවෙයි මගේ යුතුයකම. මණිකක් හම්බුනාට පස්සේ ඒක මණිකක් බව වටනා කරලා දෙන්න මණික කෑ ගහන්නේ නැහැ. ඒක තමන් තෝරගන්න ඕනේ. ඒකල ඒක ලස්සන කපලා උපදාලා මණික වටනාකම වැඩි කරන තමන් දැනගන්න ඕනේ. නමුත් බුදුචාන් වහන්සේ ගන්නේ තමන් ලෝකෙට කල්යාණ මිත්‍රෙක් වෙලා ඒ කල්යාණ මිත්‍රක මේ වටනාකම දැන නැති අමන තකතිරු මරි මෝඩ පිටසකේ තියෙන මේ අමන තකතිරු මරි මෝඩකමටත් මම වග කියන්න ඕනේ කියන එකයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ. උන්වහන්සේ ඒකටත් වග වෙන්න හදනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බෑ. අම්මා තමන්ගේ දරුවාගේ පිළිබඳව මවුනුවණින් කටයුතු කරලා. ඒකට මැත්සෙක් වහන්න දෙන්නේ නැතුව ඒකට තිබහක් වතුරක් එන්න දෙන්නේ නැතුව තපේලා දෙන්න වගේ මේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ මේ මේ අන්ධකාර පඬිත තකතිරු දන්නයි කියලා හිතාන්න මිනිස්යාගේ තියෙන නොදැනුවත්කමට ඒ කල්යාණ මිත්‍රත්වය ලබා දෙන්න හදන කම බුදුරජාණන් කියන්නේ දුක්කරං කරෝති දුක්ඛමං කමති දුද්දදන් දදාති ගුය්‍යමස ආවි කරෝති ගුය්‍යං අස්ස පරිගුය්‍යති ආපදාසුන ජහාති. කල්යාණ මිත්‍ර කඳුල ගන්න නම් කියනවා බුදුහාමුදුරෝ උන්දඹට දෙන්නේ දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි දුෂ්කර දෙයක් දෙන්නේ. අනිත් ඔක්කොම නම් කිස් කරાવી හග් කරાવી කිරිපැණි ගෙනත් දෙවි චොක්ලට් ගෙනත් දෙවි ජුජුස් ගෙනත් දෙවි. හරි ආසයි. ඒගොල්ලෝ තමයි අපි මේ කල්යාණ මිත්‍රයෝ කියලා තියෙන නමුත් කල්යාණ මිත්‍රයා දෙන්නේ දෙන්න බැරි දෙයක්. අපිවත් මේක ධර්මයක් බව දන්නේ නැති දෙයක්. තිත බේතක්. හැබැයි දන්නවා බිව්වට පස්සේ හොඳ නියම වෙනසකටපත් වෙනවයි කිය. හැබැයි වෙනසකටපත් වෙන නිසා කල්යාණ මිත්‍යා කරන්නේ දුෂ්කර කෘත්‍යයක්. අම්මට අපටවත් කරන්න බෑ. ගුරුවරයෙකුටත් කරන්න බෑ. දෙයියන්ව කරන්න බෑ. බ්‍රහ්මයට කරන්නත් බෑ. තමන්න තමන් දන්නෙත් නෑ. ඒ නිසා මේ දුෂ්කර කෘත්‍ය කරන මේ හැබැයි වෙනස කරන කෙනාටයි කල්යාණ මිත්‍යයි කියන්නේ දුක්ඛ දුක්කරං කරෝති දුද්දදන් දදාති. බුදුහාමුදුරුව අපිට ධර්මයේ දෙන්නේ ඒ තරම් මේ නෛර්යානික සද්ධර්මයේට පයින් ගහලා මේ සල්ලි පිටිපස්සේ යන මේ ලාභේ පිටිපස්සේ යන සත්කාර සම්මාන පිටිපස්සේ යන අමනේ පිරිසකට ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා ඒ බුරුමේ බන්තල් වල තියෙනවා මේ හතර මේ රුවන්වැලි තෑයි හතර වහල්කට වගේ වහල්කට හතරකට පඩිපෙල් හතරක් දూరు. දුවල එහා කෙළවරේ මුරගල් හතරක් තියෙනවා වගේ සිංහයෝ දෙන්නෙක් ඒ ගල මේ පාර දෙපැත්තේ හිටගෙන ඉනවා දිව දික් කරගෙන එන කෙනෙක් දිහාට කට අරගෙන. ඉතින් කියනවා මේ ස්ථානවල වැඩ කරන යුන් අන්නර සිංහයෝ වගේ එන මිනිසුන්ගෙන් කීයක් හරි කඩා ගන්න කට අරගෙන හිටියට උන්ගේ පස්ස හරවලා තියෙන බුදු පිළිමනේ කියලා උන් දන්නේ නැහැ. ඔය ඉන්නේ සිංහයෝ වගේ තමයි කිව්වා මේ මේ මේ බුද්ධ ධර්මයේ වැඩ කරන යුගුණු. කීයක් හරි බුද්ධ ධර්මයේ කරන කඩා වඩා ගන්න හදනවා මිසක්කා දිවදික් කරන කටයුතු කරන හිරියට පස්සරල තියෙන පිළිමෙට කියලා බව දන්නේ ඒ තරම් ලාභයට සත්කාරයට සම්මාන සිල්කාරයට හිලෝකයට අමනකම් කරන තුට්ටු දෙකට අමනකම් කරන මිනිස්සුන්ට බුදුජාන් වහන්සේ දෙන්නේ ඒගොල්ලන්ගේ අමනකම් යට කරලා ධර්ම දානේ සීල දාණයට වැඩිය උතුම් කියලා බණපදයක් හදලා බණපදයක් කියලා දීලා කියනවා උඹලා දෙන දේත් ඇත්ත තමයි මේවා නිකන් අර පොඩි උන් වැලි සෙල්ලම්පත් වෙනකොට දෙන බත් දානේ වාගේ මේන් බලාපන් දෙන්න ඕනේ දෙකේ දෙන්න ඕන නම් මේ ධර්මයයි ඒක උඹලා දන්නේ නැහැ උඹලට ඕනේ හැපෙන දේවල් අල්ලන්න ඕන දේවල් චොක්ලට් ජුජුප්ස් ඕවා තමයි උඹලා හොයන්නේ නමුත් බුදුචානන්සේ දුක් කරන් කරෝති දුද්ද දන් දදාති ඒ දේවල් අගේ කරන්න ඒ ලබ නැත්තන තේරුවන්නේ නැහැ. ඒක අගේ කරපල්ලා කියලා බුදුරජාණන් වහන්සේ බණකුත් කියලා තමයි බණ කියලා දෙන්නේ. ඒක නිසා දුද්ද දන් දදාති. දුක්ඛමං කමති. එතකොට ඔක්කොම බුදුහාමුදුර අතල්ලා දෙයියන් පිටිපස්සේ යනවා, බ්‍රහ්මයා පිටිපස්සේ යනවා, අරපේ අරපේන්ද කේන්දර බලන්නවා, මේ පේන අහන්න යනවා. මේ ඔක්කොමත් ඒදි බුදුහාමුදුර ඉවසන්න ඕනේ. මෙච්චර ලස්සනට මේ ධර්මයේ ලස්සනට ඍජුව කෙලින්ම පෙන්ලා දීලා තියෙද්දී අපි කොච්චරක් කරලේ වහන්න නැතුව වනාතේ වහනවද කියලා බලන්න. දවසේ අපිට කරදරයක් වෙච්චාම කොයි වෙලාවෙද අපි සතිය ධර්ම ආරක්ෂාවක් කියලා හිතන්නේ. අපි කොහෙද යන්නේ? හදිසියක් වෙච්චාම මොනවද බලන්නේ? කවදාකවත් මේ බුදුහාමුදුරෝ දියාවෝ උන්වහන්සේ පෙන්වපු දේ බලන්නේ අපිට බැරිම තැන තමයි බුදු අම්මෝ කියන පන්සලට යන. ඊට ඉස්සලා කරන්න තියෙන ඔක්කොම කත්ති දංගහලා රට රාජ්‍ය ඇවිදලා ඒකට හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේට කොනෙහිල්ලක් අපි ළඟ තියෙනවානේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා ඒත් වැදගත් හාමුදුර කෙනෙක් නැති වෙලා මේ ආදාහනයි. ඉතින් ඒකට කිය උපාසක මහත්තයෙක් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඒ ආදාහනේ මේ තරම් ලස්සනට මේ තරම් පෙරහැර සහිතව මුර ආචාර වෙරිමුර සහිතව රාජ්‍ය අමුත්තන්ගෙන් පිළිලා හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා මල් දැම්මා. අප්පෝ හරි වටිනවා මේ හාමුදුර කෙනෙකුට කරපු සැලකිල්ල කියලා. උන්වහන්සේ උඩු බැලි උඩු බැලේ අතර බුද්ධියක නැඳේ ඉන්න ගමන් අත් දෙක බඩ උඩ තියාන කියනවා මේ බුදුහාමුදුරන්ගේ මෙච්චර ಗುಣ තියෙද්දි මේ අනිත් මිනිස්සුගේ ಗುಣ කියමන බුදුහාමුදුරන් කරන නිග්‍රහයක්. ಗುಣ කියනවා නම් අඩුවක් නැතුව කියන්න බලන්නේ බුදුහාමරංග විතරයි. ඔයින් අපිට කාගේ හරි ಗುಣ කියන්න හදනවා නම් ඒක බුදුහාමරණ කරන නිග්‍රහය. ඒ නිසා කට පරිස්සම් කරගන්න කිව්වා. ඔය මිසුන්ගේ තියෙන ಗುಣ මොනවද උඹලා කතා කරන්න බල දැනනවද බුදුහාමර කවුද කියලා? උන්වහන්සේ තමයි කරන්න තියෙන ඔක්කොම ස්තුති කරන්න ඕනේ. ගෞරව නම්පුනාම දෙන්න තියෙනවා. ඕන දෙයක් කියවන් කවදාකත් වැඩි වෙන්නේ නැහැ. මොකද ඒ තියේදී මේ කොහෙදෝ ඉන්න කෙනෙක් අල්ලන මේ ಗುಣ ප්‍රකාශ කරනකොට බුදුහාමරන්ට නිග්‍රහ වෙනවා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. කවුරු ගැන උස්කලද අපි මේ කතා කරන්නේ? මයිකල් ජැක්සන් ගැන කතා කරාවි, මාල්නි පොන්සේකා ගැන කියාවි, කාමිනි පොන්සේකා ගැන කියාවි. ඒව තමයි අපිට ලොකු ලොකු දේවල්. ඒකට කට අරගෙන බලාගෙනත් තිනවා විස්තර පත්‍රත් බලනවා බුදුහාමුදුරු සිපොතේම පැත්තකට දානගෙන ඔක 60 පෙරණට වාතය කරත හැකි. පාත්ති දැම්මගෙන ඕනේ නැහැ බුදුහාමුදුරු ඒක පොඩ්ඩක තියපන්. දැනට ඕන කරන්නේ කටබඩ වඩන දේවල්. මේ හැම තැනකදීම ඒ හැම තැනකදීම බුදුහාමුදුරනේ නිග්‍රහයක් වෙනවා. ඊට පස්සේ ඒලි විමසන්න ඕන කල්යාණ මිත්‍යා. නොදැනුවත්කම. පොඩි එකාගේ නොදැනුවත්කමට අසුචි අත ගන්න. පොඩි එකාගේ නොදැනුවත්කම චූ කරලා ඒකම තලනවා. දන්නේ නැ කුරුමිනියක් කටේ දාගන්න. අඟුරු කෑල්ල කටේ දාගන්න. ඉටිබන්ද මම්ම කටේ දාගන්න. ඉතින් අම්මා මොකද කරන්නේ? ඉතින් එවුවා නේන තැනට වලක් කරනවා. මොකද ඌ කටේ දාගත්තට ඌටමයි හොඳ නැහැ. අම්මරත් එනම් කියන්න ඕන කාලේ මැරියක් ගිය නෑ. ඒ නිසා කල්යාණ මිත්‍යා ඉවසන ඉවසිල්ල තේරෙන්නේ තමයි රහත් වෙච්ච දවසේ. ඉදාට තමයි බුදුන් කවුද කියලා දාන්නේ. එදාට තමයි ධර්මය මොකද්ද කියලා දාන්නේ. මේ ඒකට යන පාරේ ඉන්න අපි මොන්න තරම් අඳුර පානද කියලා බලන්න. අපි කොච්චර හිතා ඉන්නවද අපි මේ මේ ශේෂ්ඨ වල දක්ෂයි එහෙම නැත්නම් යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවා අපි ඔක්කොම අංග සම්පූර්ණයි කියලා හිතුවට බුදුන් දකින්න ධර්මයේ දකින්න ඕනේ ධර්මයේ දකින්න තමන් අවබෝධ කරගන්න ඕනේ ඉතින් එනකන් අපි බුදුහාමුදුරන්ගේ ඉවසීම නිසා ඒ දුක්ඛමං කමති සම්පූර්ණ ඉවසීම හරහා තමයි මේ ශාසනය දුවන්නේ ගහපා දීලා කරන්න පුළුවන් දෙයක් නෑ මෙතන ඒ වගේම බුදුදහම කියනවා ගොయ్య මස්ස පරිගොయ్యදී බුදුජාන විශ්වසේ වෙත ඇවිල්ලා මිනිස්සු තමන්ගේ අත්‍යන්ත පුදුලික දේවල් කියනවා මගේ ගෑණි මෙහෙමයි ස්වාමීන් වහන්සේ මෙහෙමයි මෙහෙමයි ඒ නිසා මට බෑ ඒක නිසා මෙහෙමයි කිව්වම බුදුරජාණන්සේ කවදාකවත් Taman වෙත පැමිණිලා විස්තර කරන මේ පෞද්ගලික කරුණු කවදාකවත් කාටවත් දෙන්නේ නැහැ. එහෙම බුදුරජාණන්සේගේ තියෙනවා. දැන් සාමාන්‍ය ඔය මනෝචිකිත්සාව කරන්න ගියාම ඒ මනෝ වෛද්‍යවරයාගේ කිවිසුමක් තියෙනවා වෘත්තිය මේ වතෙන් Taman වෙත හෙලි කරන දේවල් කාටවත් කියන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ ඉස්සලා වටන් ගත්තේ බුදුහාමුදුරුවෝ. Taman වෙත පැමිණලා හරියට දුක් ගැනවිලි කියලා. කිසිම දෙයක් තමන්නාසේ කාටවත් හෙලි ගන්න. හැබැයි කාට හරි තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ පෞද්ගලික ජීවිතය හෝ සපයා කිව්වොත් එයාට සද්ධාව ඇති වෙනයි කියලා බුදුරජාණන්සේ තමන්ගේ දේ තේරම කියන. තමන්ගේ චරිතයද ඔක්කොම එක තැනක එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහපුරුෂ ලක්ෂණ ගැන විවරණනවා. 31ක් දකිනවා. 32 තමයි උන්වහන්සේගේ ලිංගේ කෝෂයක් ඇතුලේ තියෙන්නේ කියන එක බලා ගන්න විදියක් නෑ. ඉතින් එයා ඇඹරෙනවා එයා හරිදෙන්සි රෙද්ද උසලා පෙන්නනවා. බුදුහාම වෙන මොන කරන්නේ? 32 වෙනි කාරණාවත් බලපෑ. එතකොට සද්ධාව පහළ වෙනවා. ඒ නිසා Taman ළඟ තියෙන ඕනම දෙයක් පෙන්නනවා අනික් කෙනාගේ අවබෝධය සඳහා. එතකොට හිතන්න ඒ ඒ ඊතර තියෙන මේ කල්යාණ මිත්‍ර ධර්මතාවය අපි මේ ඉදිරියට කරන රුපියල් 7 වලින් මනින්න පුළුවන් එකක්ද කියලා. ඒ නිසා එවැනි ඒ ඒ කල්යාණ මිත් ආශ්‍රය වෙනුවේ එහෙම නැත්නම් කියනවා නම් ඒ ධර්මයතා වෙනුවෙන් සීමා මරියාදාවල් මුකුත් නැහැ. උන්වහන්සේ අනුන්ගේ ඕනේ රහතක් රකින්නවා. මොකද මේ කාටවත් බෑ එව්ව එකක් එළි වුණොත් එහෙම ජීවත් වෙන්න බෑ මොකද මේවා නිකන් bitter සීවාවි. ඒත් උන්වහන්සේ ගුය්‍යමස ආවි කරෝ තමගේ හැම හැංගිච්ච දෙයක්ම හෙලි කරලා පෙන්නනවා. ආපදාසුන ජහති. කදාකවත් ඒ අසුරක බුදුහාමුදුරුව කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කවුරු හරි ගියා නම් ඒ මිනිස්යාගේ ආපදාවකදී අනතුරකදී බුදුහාමුදුරුව කද්දාකවත් කරාරින්නේ. කවදා හෝ කවුරු හරි ධර්ම රත්නයේ සරණ ගියා නම් කවදාකවත් ධර්මයේ මිනිස්සු අසරණ කරන්නේ නැහැ. කවදා හෝ සංඝ රත්නයේ සරණ ගියා නම් සංඝ රත්නයට අමාරුවේදී කරදරේදී අමලියේදී අමතක කරන්නේ නැහැ. කවදා හෝ Tamange සීලයක් රැක්කනම් ඒ සීලය Tamanට අමලියකදී කරදරයකදී අතාරින්නේ මේක බුදුහාමුදුරෝ පෞද්ගලිකව කරන දෙයක්. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කවුරු හරි ලෝකේ ඕනම කෙනෙකුට සරණ යන්න පුළුවන්. ඒ සරණ කිය හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ ඇස් බැල්මට ලක් වෙලා උන්වහන්සේ ඒකේන අමාරු වෙච්චහම බිම දාන්නේ. ඉතින් අන්න වගේ ඒ ಗುಣ සම්භාරයක් සහිත බුද්ධ ආදී උත්තරමන් වහන්සලා වෙච්ච පළවෙනි පන්තියේ කල්යාණ මිත්‍රයන්ගෙන් පස්සේ එන પરම්පරාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ගේ කල්යාණ මිත්‍ර ගුණ මෙව්වයි ඒව අපි දැත යුත්තේ මේ ආකාරයි කියලා අපිට ඇස්සුඩ යනවා මේ ඇහෙනකොට ඒ මොකද අපි මේවට උත්සාහ කරලා නැහැ අපි කවදාකවත් මේ දුෂ්කර දෙයක් කාටවත් දෙන්න උත්සාහ කරන්නේ අපි දීලා තියෙන තියෙන බූතලෙන් 100 එකක් විතර දීලා තියෙන. ඒකලා ලොකුවට පෝස්ටර් ගහලා පිටිවල ගහනවා ලොකු අකුරු වලින් මෙච්චර දීලා තියෙනවා. දීලා තියෙන Taman ළඟ තියෙන බූදලෙන් කොච්චරද දීලා තියෙනක බැලුවොත් අලුක් කාලක් දීලා නැහැ. කවදාකවත් අපිට ඔක්කොම දෙන්න බෑ. ඒ වගේම දුක්කරං කරෝති අනු වෙනුවෙන් කිසිම කොන්දේසි විරහිතව කාට හරි උදව් කරන්න අපිට බෑ. අපි හැම වෙලාවෙම බලන්නේ මගේ කීර්ති නාමයට මොකද වෙන්නේ? මේක කෙරුවොත් මේ නියෝජනයේට මොකද වෙන්නේ? මට මොන මොනවා කියාවිද හැම වෙලාවෙම අපි අතර තියෙනවා මේ මම ආයනේ මාන්නේ උදව් කරන්න කියලා. ඒ වගේ අපි උදව් කරපු කෙනෙක් කවදා හරි අපිට බැන්නොත් අපි එකට එන්න ගහන්න ඕනේ මුත්තර උදව් කරලා තියෙනවා කියලා අපි අරක දිවසන්නේ. අපි හිතන්නේ මේ උදව් කෙරුවොත් එයා මට සදාතනික නැති වෙලා ගැති වෙලා ණය වෙලා ඉන්නෝ නෑ. එහෙම කන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ඉවද ඉල්ල උදව් කරපු උන් විතරමයි ලෝකේ බණින්නේ. එන එකෙක්වත් බනින්නේ නැහැ. ඒක ඉවසන්න බැන්නම් උට කල්දාවත් කල්යාණ මිත්‍රය දැක ගන්නත් බෑ ආධ්‍යාත්මිකුත් නැහැ. ඒක බුදුසසුනේ පාරමිතා පුරණ කාලේ ළම මේ පන්සිබණක් ජාතකයේ ඉඳලම තියෙනවා උදව් කරන හැම එකම ගන්න. ඒතියෙදි උදව් කරනවා. ඒකදී බුරුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා සරුවචන් වහන්සේ වානරේක්ව ඉපදිලා එනේ රිලවෙක් තව වඳුරෙක්. ඒක නායකයා වෙලා ඉඳලා තිනවා. ඒ නිසා එයා බොහොම සද්දන්තව ශක්තිමත්ව ඉන්නකොට කැලිය ඇවිදිනකොට මේ කැලිය මැද තිබුණු ගැඹුරු පතලකට වැරිච්ච මිනිස්සෙක් ඇතුළේ ඉඳගෙන කෙඳිරි ගන්නවලු කෙඳිරි ගන්නවලු මොන තාලෙන්වත් උඩ ඉන්න බැරුව. එතකොට මේ වානේ රටේ තුනලු කොන්දේසි විද හිතව ගිහිල්ලා මට උදව් කරන්න ඕනේ කියලා. ඉතින් බැලුවලු එහෙන ගැඹුරු වල ඉතින් අර මනුස්සයා දැන් දවස් ගාණක් කනටද වැටලා ඉනලු මේ වාහනේට ගිහිල්ලා හිටවලු. දැන් මේ මිනිහා සාමාන්‍යයෙන් තිමින්ති කොටකට වැඩිය බැරෙන බරනේ හැම එකම. තිමින්ති කොට කිලෝ 50යි. මේකක් අරගෙන මෙච්චර උඩ නගින්න ඕනේ කෙහෙලේ තනි හෙලේ. දැන් මගදී මේක ඇදගෙන වැටුම් මැරනවනේ. ඒක නිසා තිමින්ති කොටයක් විතර බර ගලක් අරගෙන මුත්තටම උත්සාහ කරලා කරේ තියාන නැග්ගලු බලන්න මේ පතලෙන් උඩට. හා ගල උඩට දැම්මට පස්සේ නෝලු දැන් නම් පුළුවන් කියලා. ඊට පස්සේ ආය වලට බහැලා අර වැටලා ඉන මිනිහා ගත්තලු කරට. අරගෙන වැල් වල එල්ලිලා දඟලලා තටමලා උඩට එනවත් එක්කම වගේ මහා බෝසත්ණන් වහන්සේට මහ වඳුරට කලන්තේ. ඊට පස්සේ මිනිහා ගොඩට දාලා මේ ක්ලාන්ත ගති ඉන්නකොට වැදුනලු ඔළුවට ටෝර් ගාලා ගල්පාරා. ඇස්ති කරලා බලනකොට අර මනුස්සයා බඩගින්නට මේ වඳුරට ගහලා මරලා කන්නේ. පැනනලු එක පහට ගහකට පැනනලු පැනලා බලනකොට මේ ඔලුවට ගහලා හොඳට මේකක් උඩට ගිහලා බලාන කල්පනා කරාලු දැන් මියාකා දැන් දවස් හතක් කරද කන්න නැතු ගොඩ වලේ හිටි දැන් ගොඩ ගත්තා දැන් මේ ගැහුවේ මේ ගොඩ දාපු වඳුරා මරාන කන්න ඒකේ ලේ වැටෙනවා ඒක කල්පනා කරාලු මමත් මැරෙනවා කහදළු එකත් මැරෙනවා ඊට පස්සේ කිව්වලු මම දැන් මෙතෙන්ල ගමට යනකම් යන්නම් අහෙන් ගහට මගේ ලේ වැටෙන පාරතිකේ ගිහිල්ලාම ගම හොයාගනින් කියලා අර මනුස්සයාට පාර පින්නවලු නැත්තම් මනස ගැලීමේ දසන වෙනවනේ ඒව කරලා තමයි උන්වහන්සේ ඉගෙන ගත්තේ මේ ලෝකේ කාටරි උදව් කරන එකක් ඔලුවට ගහනවා ගහනවා. එහෙම කරලා නැති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. ඒ දේතියෙදිත් මේ ලෝක සත්‍යයේ දුක තීරුම් අරගෙන කටයුතු කරන්න ඒ කල්යාණ මිත්‍යා තුල තියෙන ඒ ඉවසන ඉවසිල්ල අපි මේ අම්මලා තාත්තලාත් ගුරුවරුත් හරියට පශ්චත්තාප වෙනවා තමයි මෙච්චර ලීවලින් මාසලින් හදපු දරුවෝ තමන් ඕන විදිහට කටයුතු කරන්නේ ගුරුවරු ඉගෙනුවට කරගන්නේ නැහැ කියලා. ඔය බුදුහාමුදුර විතර ඒ දුක විඳලා නැහැ. ජාතක කතාවල ඉඳලම ඒ දුක විඳලා නැහැ. ඒ විඳපු උන්වහන්සේ ඒක පෙන්නන කල්යාණ මිත්‍ර ගුණයක් විදියට. ඒක manussත්වයේ ඉක්මවලා ගිය අදිෂ්ඨාන ශක්තියක්. ඒක දෙයියෙකුට හිතන්නත් බෑ, බ්‍රහ්මයෙකුට හිතන්නත් බෑ, මිත්‍යා දෘෂ්ටියෙකුට හිතන්නත් බෑ. ඉතින් එහෙව් කල්යාණ මිත්‍රෝ නිසා නෙවෙයිද අපිට මේ අවුරුදු 2600ක් පරණ ධර්මයේ අද බෙවෙනකොට ඇවිල්ලා තියෙන්නේ. පුදුමාකාර ඉවසිල්ලක් මෙතන තියෙන්නේ. අද අපිට මේ තැටියක තියලා පූජා රත්තරන් බන්ද රිදී බන්දේසික තියලා පූජා කරපේ ඔක්කොගේ හම්බෙලා තියෙන්නේ හිතනවාද කවුරු හරි මේක මේ බ්‍රහ්මයාගේ ඉන්ද්‍රජාලයක් මොකක් හරි කියලා නෑ ලේ මස් වලින් මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ කල්යාණ මිත්‍ර බව තියේදී ඒව හොයන්නේ නැතුව අපි රත්තරන් රිදී මුතුමැණික් හොයන්න ගිහිලා මිනිස්සුත් එක්ක ගහ බැනගෙන මේ කරන නාඩගමත් මේ සති ආදී සතිපට්ඨාන ආදී දෙයක් හොයන්න යනකොට ඒක අපිට මේ ගෙනලා පුදපු කල්යාණ මිත්‍ර પરම්පරාව දිහත් බලනකොට පිට මේ අපි මේ කරගෙන යන වැඩේ වෙනමම දෘෂ්ටි කෝණයකින් බලන්න ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි මේ වගේ කෙවල් දොරවල් පැත්තක දාලා සිල්ලුතුන් එකතු වෙලා සිල්ලුතුන් එකතු වෙලා මේ විදිහට සංවිධානයක් වුණොත් අපිට මේකට වෙලාවක් හම්බ වෙනවා. අද මෙහි නොහිටියා නම් හිතන්න gedara කොහෙද ඉන්නේ කියලා. ඒ වගේ වෙලාවක අපිට හිතේයිද පුළුවන් වෙයිද මෙවැනි කල්පනාවක් හිතේ ඇති කරන්න මේ හිතේ ගැඹුරුම පැත්තෙන් මානව දයාව කියන එකයි. සත්පුරුෂයෙක් කියන එක අඳුරගන්න අපේ ගෙදර ෆොටෝ එකක් හරි සද්දයක් හරි ගඳක් හරි රසක් හරි පහසක් හරි මොකක්වත්ම නැහැනේ ගෙදර තියෙන්නේ කාමෙමනේ කටපුරෝපම් බඩපුරෝපම් ඇහැපුරෝපම් දිවපුරෝපම් ඕක තමයි දිගට තියෙන්නේ කදාකත් මේ සල්්‍යාන කල්යාණ සද්ධර්මය සත්පුරුෂ ධර්මයේ හුලඟකවත් නැහැ ඒක නිසා තීරුම් අර ගන්න ඕනේ අපේ අපි බහුකාර්ය ධර්මය මොකද්ද කියලා දැනගත්තොත් අපි නොදැනගත්තට නිකන් සාමාන්‍ය තිංගලෙන් කියනවා උගල ගෙවල් වල ඉඳගෙන මහා වැඩ කරනවා মালටි ටාස්කින් කරනවා අලි රාජකාරී කරනවා කියලා බයිලා කෙලියට වැඩේ යන්නේ කැලේ. උගල හිතානින්නේ අපි තමයි රට කොරෝන කරාලාමි බබාහාමි කියලා. බලනකොට පේනවා වෙනමම පැත්තක් තියෙනවා. ඔයගොල්ලෝ ඒ ඉල්ලගෙන පරිප්පු කෑවට දහත් ධර්මයේ තියෙන වෙනම තැනක. එදාට ආව දවසේ ඒකට සද්ධාව උපදිනවා නම් ඒක ගරු කරන්න දන්නවනම් ඒ සද්ධර්මය ඕගොල්ලන්ට රිදී බන්දේසික තියලා දෙනවා. ඊට පස්සේ ඒක ගරු කරුවාම එච්චර. ඒකෙන් එහාට මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි සත්පුරුෂ ගතිය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔය කෙනෙකුට සද්ධා මේ බහූපකාර ධර්මය සත්පුරුෂය ලැබිච්චම හම්බ වෙන්නේ නමුත් සත්පුරුෂය අඳුරන්නේ නැතුවට මොනව කරන්නේ? අපිට ඉන්න හරියක් ඉන්න යාළුවෝ අපිට ඉන්න හරියක් ඉන්න උපදේශකයෝ අපිට ඉන්න හරියක් තියෙන හැම කෙනාම ආර්ථික විශේෂඥයෝ දේශපාලන විශේෂඥයෝ සමාජික විශේෂඥ උන්ට එකෙකුටවත් සද්ධර්මයක් නැහැ සත්පුරුෂකමකුත් නැහැ. ඒක දිගේ යන්න ඒක පුදුමාකාර ආහම්බයක් මේ සත්පුරුෂෙක් හම්බ වෙන එක. ඇත්තට මේ සත්පුරුෂෝ නැතිකම නිසා නෙවෙයි අපි අඳුරන්නේ නැතිකම. පය හැප්පුණාට මණිකක් පොට්ටේ අහිඳලා ගන්නෑ. ඒක වෙන්න පටන් ගත්තට පස්සේ සත්පුරුෂයා දැනගත්තට පස්සේ නැත්නම් ඒ සත්පුරුෂ උපනිශ්‍රය සත්පුරුෂයේ යටතේ ගෙන්න ගියාට පස්සේ ඒ සිදුවෙන ක්‍රියාවලිය සම්පූර්ණ අපි හිතපො නැති පාරක හිතපො නැති ක්‍රමයට අරගෙන යන්නේ අපි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේ 1913 දී ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ අවුරුදු 12 දී 13 දී පැවිදි වෙලා ඊට පස්සේ ඒ මාතර ඒ දෙද්දුව දායකයෝ ඒ ස්වාමීන් වහන්සේට මුදලක් එකතු කරලා කොළඹ කොල්ලු පිටියට ගෙනල්ලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ගණන් බැරිද? ගණන් සර් ඉන්දියාවෙන් ඇවිල්ලා හිටියේ. ගණන් කොපි කෙරුවලු ඒ කාලේ. කරගෙන ඔහොම ඉඳගෙන ඉන්න කාලේ දැන් ඉතින් 1913 හිතනද මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්නට දායක සභාවක් ඉදිරියපත් වුණා කියනවනම් ඒක ඉතින් අහම්බයක් නේ. ඉතින් මේ සඳහන් හරි පිං ඇන්තයි වගේ විකිනීමට දක්ෂයි. අනේ අවුරුදු 3ක් විතර ගෙනගෙන ඉන්නකොට දායක සභාව කළ සල්ලි නැහැ කියලා වරින් කියනවා. ඉතින් ආපහු මාතර ගියා. ඊට පස්සේ හිතනවා අනේ දුප්පත් වෙලා ඉපදිච්ච එකේ හැටි. මේ ගිනිච්ච අධ්‍යාපනයේ මන් දිගට ගිනිච්චා නම් අනිවාර්යයෙන්ම ඒ වගේ පිං ඇති දක්ෂෙකුට හම්බ වෙනවනේ. නම් ලොකු සංස් කියන එදා මට හරි ගියා නම් මම දේශපාලන නායකයෙක් වෙන්න ඉඩ තිබුණා. ආර්ථික විශේෂඥයෙක් වෙන්න ඉඩ තිබුණා. මට වැරදිච්ච නිසා මම පැවි මම ඇවිල්ලා කැලේට ඇවිල්ලා 25ක් හිටියා මම අද කොච්චර විවේකෙන්ද ඉන්නේ කියලා අහනවා එදා ඒ වැරදිච්ච වැරදිල්ල මට පෙන්නේ කණින් මිරුපා වගේ කණ්ඩ ගැහුවා වගේ නමුත් ඒක තමයි වාසනාව කියන්නේ එදා හරි ගියා නම් මේ මහානකමක් නැහැ මේ මොකක්වත් නැහැ මාන්නක්කාරකමක් තණ්හාවකට යට ඒ නිසා ධර්මයේ යනකොට කල්යාණ මිත්‍ර හම්බෙච්චාම අපිට වෙන්නේ අතපය කඩනවා වගේ ටොක්කක් කරනවා වගේ කණෙන් මිරිකුවා වගේ නමුත් ඒ වැටෙන්නේ හොඳ දෝතකට හොඳ තැනකට නමුත් ඒ කාමයේ හොයන මිනිහට සන්නා ලාභ සත්කාර සම්මාන සිලෝක හොයන කෙනාට කියන්නේ නැද්ද කියන විතරක් දැන් මේ මම අමාරුවට වැටුණයි කියලා. ඒ නිසා තිත්ත බේතක් වගේ මේක පේන්නේ. නමුත් මේ කල්යාණ මිත්‍යාගවත්තෙන් සතිය පැත්තෙන් බලනකොට ඒ වෙන සංසිද්ධි ටික සාමාන්‍ය ලෝකේ කෙනෙකුට තේරුම් ගන්න බෑ කොහොමද මේ හේතුඵල ධර්මය සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා කෙනෙක් දැනගන්න ඕනේ අපේ ජීවිතය සතිය හරහා බැලුවොත් සතිපට්ඨානය හරහා බැලුවොත් අපි මෙතෙක් හම්බ කරපු හැම දෙයක්ම අවාසියට ඉట్లా අපි හිතපු නැති පැත්තකින් හිතපු නැති වෙලාවකට හිතපු නැති ප්‍රමාණයෙන් මේක ලැබෙනවා ලැබුණා ටික දරා ගන්න බැරි කාලකන්නිකමක් අපිට තියෙනවා. ධර්මයේ තියෙනවා සත්පුරුෂය ඉන්නවා කියලා දෙන්න තැන් තියෙනවා. අපිට හම්බ කරපු දේ රකින්න තියෙන ආසාව නිසා අපි කොයි වෙලාවෙත් ඉන්නේ gedර යන්නේ කොහෙද කියලා බලා ගන්න අර පුරුදු තැනට වෙන්න අර බලුගඳ තියෙනකොට බල්ලෝ ඒ ගඳට තියෙනට කැමතිනේ. ඒ වගේ ගිහි ගඳටයි කැමති. මේ සත්පුරුෂයෝ සද්ධර්මයේ තේරෙන්නේ නැහැ. නමුත් එහෙම බනින්න වටින්නේ නැහැ. හැබැයි මේ පිළිසෙට මොකද මම ඉන්දී කියලා ආවත් නෙවෙයි කොහොම හරි ආවනේ මේක ආරසා කරගන්න නම් ප්‍රතිරූපදේශක වාසික ඉපදිලා මේ ඉන්න පිම්බෙම කියලා තේරුම් ගත්තා වගේ මේ බුදුහාමුදුරුවෝ කියන්නේ එසේ මෙසේ සත්පුරුෂයෙක් නෙවෙයි. කල් සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ එසේ මෙසේ සත්පුරුෂයෙක් නෙවෙයි. අපිට මේ අහන්න හම්බුනේ මොකක් හරි පෙර පිනකට. හැබැයි මේ හැමදාම නත්තල් නෑ. මේ හම්බ වෙච්ච එක රැකගත්තේ නැත්තම් මේ දියසායන්තිත්වයක් හදලා වතුර එක දැම්මා වගේ ඕක හේදිලා යනවා. ඒක රැක ගැනීමට අවශ්‍ය නිසයි මේවා උපකාරක ධර්ම විදියට බහුකාර ධර්ම විදියට සාරිපුත්‍ර සාංශේ තේරුම් කරලා තියෙන්නේ. ඒ නිසා සත්පුරුෂයා දැක්කට පස්සේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ Tamange නොදන්නා සතිය නොඑළඹී සිටි සතිය එළඹ සිටියාන ක්ෂණ මාත්‍ර වෙච්ච සතිය අඛණ්ඩ සතියක් වඩපත් වුණා නම් ඒ සතිය සුපතිත්ත්‍ිත බවට පත් වෙන බව තේරෙනවා නම් ආන්න තේරුම් අරගන්න ඒ ඇසුර සහිත ඒ කල්යාණ මිත්‍යා ළඟ වාසය කිරීම සඳහා නැත්නම් ඒ ඇසුර උපනිශ්‍රේ සම්පatti ලබා ගැනීම සඳහා කල්යාණ මිත්‍යා එන්නේ කියලා සිප වැළඳ ගන්න ගැතියක් නැහැ. Taman එහෙට යෙදිලා නතු වෙලා ඒ පැත්තට ඇලිලා ගත කිරීම සඳහා බුදුරජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා විකුමිත සූත්‍රයේදී මෙන්න මේ මේ gati ටික ඇති මේ සාමාන්‍ය දැනුමෙන් බලලා මෙන්න මේ මේ gati ටික ඇති මනුස්සයා කල්යාණ මිත්‍යයි කියලා දැනගනි. ඒක බුදුහාමුදුරු කියලා දෙන්න ඕනේ නැත්නම් අපේ අම්මලා තාත්තලා ඉස්කෝලේ ගුරුවරු අපිට උගන්ලා දෙන්නේ තනි පච. කෙක්කත් ඔක උගන්ලා නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා පියෝච ගරු භාවනියෝච වත්තංච වචනක්කමෝ ගම්බීරංච කතං කතං කත්තා නොචත්තානේ නියෝජේ. මේ කල්යාණ මිත්‍යාගේ සාමාන්‍ය ස්වරූපේ මේකයි. පියෝජකරු භාවනයට යා ප්‍රිය පුද්ගලෙක් වෙන්නවා. හොසදි කරගෙන රොස්පරොස් කියන හොසලඟි මැස යන බැරි මිනිසෙක් වෙන්න බෑ. ගරුනි. ගරු කියලා කියන්නේ එයා සීලයක් අරසා කරලා වෙන මොකකින්වත් නැහැ. උසස් කුලයකින් හෝ සල්ලි වලින් නෙවෙයි එයා සීලයක් අරසා කරලා එහෙම නැත්නම් කියනවා නම් හික්මීමක් ඇති කරලා කාටවත් පෙන්වන්න නෙවෙයි එයා කොහොමඩක්වත් මිනිස්යන් අතර උසස් මිනිසෙක් විදිහට දැනම ජීවත් වෙනවා. ගරු තත්ත්වයට පැත්තලා තියෙන විනයෙන් මිස හික්මීමෙන් මිස ඔය කියන අධ්‍යාපනයකින් මොකකින්වත් නෙවෙයි. ඒ ගරු තත්ත්වය නැති කරන්න බෑ. මේ වෙනකොටමත් ගරු වෙන්න ඕන. භාවනියයි කියලා කියන්නේ උඹ යන්න ඉස්සෙල්ලා එයා වෙන කෙනෙක්ගෙන් වෙන කෙනෙක්ගේ වෙන කෙනෙකුගේ මෛත්‍රියට ලක් වෙච්ච කෙනෙක් වෙන්න. උඹ පළවෙනි ගෝලයා වෙන්න බෑ. පළවෙනි ගෝලයා වුණොත් හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. මේ වෙනකොට භාවනීය පුද්ගලයෙක් කියලා කියන්නේ බොහෝ දෙනාගේ මෛත්‍රිය දැනටමත් ලබන කෙනෙක්. ගරු වෙලා බෑ. ගරු වෙලා මුළු වෙලා බෑ. එයා ගරු බව තමන් එතෙන් යනකොට වටේ පිරිස හැදිලා තියෙනෝනේ මේ සියලු දෙනාගේමත් භාවනීය தത്വෙට කියලා කියන්නේ අනී මේ හොඳයි කියලා මෛත්‍රී වඩන මෛත්‍රිය ලබන කෙනෙක් වෙන්න ඕන. පියෝච කරු භාවනීයෝච වත්තංච වචනක්කමෝ යා වතපිලිවෙත තමන්ගේ යුතුයකම අපි ඩියුටි කන්සර්න් කියලා කියන්නේ යුතුයකම කිසිම කෙනෙකුට බය නෙවෙයි හැබැයි රාජකාරියක් වගේ දේව කාර්යයක් වගේ කරනවා. ඒ බද්දින් ආදම් බද්දින් නිදහසෙන්ද හොරට හැංගෙන්නත් නෙවෙයි. රජ්ජුරුව දඬුවම් කරන්න ඉසත් නෙවෙයි. කාටවත් බයනොත් නෙවෙයි. කරන සේවය වත. ඒක පිළිබඳව උදුමාකාර අපවීමක් තියෙනවා. වචනක් හමෝ මේ කටයුතු කොච්චර කරත් බඳුන් ගන්න. අනුන් ඇවිල්ලා ඕක ඊට වෙඩි මෙහෙම කරන්න තිබුණා නේද? ඇයි මෙහෙම කරන්නේ? ඕක මීට කලින් පටන් ගන්න තිබුණා නේද? මොකද දැන් ඉතින් හැම එකනාම ඇවිල්ලා ඔය යනවට එනවට කොනනවා. මෙයා ඒ දෙහියට අපෙන වචන ඇහුණට කවදාකවත් ගණන් ගන්න නැහැ. ගණන් ගන්න නැහැ කියලා කියන්නේ නොසලකා ඉන්නවා කියන එක නෙවෙයි. Taman කරන්න ඕන දේ තියෙනවා කවුරු හරි යහ දහසක් දුනොත් ක්‍රියාවත් කරනවා. අමනියෝනේ ගොඩක් ලෝකේ ඉන්නේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. පඬිතකම් කියන ඒවට නැහැ වගේ. anu කියන රළු වචන ඉවසන සුළු ගතියක් තියෙනවා. හැබැයි මේ රළු වචන කියන තැනක තරහ වෙන්නේ. බුදුජාන් වහන්සේ සඳහන් කරන බුදු වුණාට පස්සේ මේ ඒ දැන් ඊට පස්සේ යන ගැටි ගැන අපිට කතා කරන්න දෙයක් නැහැනේ. අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කි සම්දුස්සීලෝහි බහුච්චනෝ මම යුදටවන් ඇති කුසේ දුන්නෙන් විහිදීන ඊතල කාගෙන ඉන්නවා. මොකද අතාරකේ තැහක මේ යුද බිමට ගියාට පස්සේ මට බෑ මං යනවා කැලේට මේ ඊතල වදිනවා කියලා. ඊතල වදින්න ඕනේ නැත්නම් හිටපන් කැලේ. යුද්ධෙට ගියනම් ඊතල තමයි. ඒ නිසා ඒ වගේ ඉවසනවා. ඒ වගේ තමයි බුදුහාමුදුරණත් මනසෝ අතිවාක්‍ය කියනවා. දෙයියට අපින වචන කතා කරනවා. අපි නම් හිතන්නේ එමනේ බුදුහාමුදුරණට වෙන්නමම අධිකාරී බලයක් ඇති කවුරක්වත් කතා කරන්න ඉන්නේ නැහැ කියලා අපි හිතාන හිටියට බුදුහාමුදුරුවෝ මේ කියන්නේ මටත් අතිවාක්‍ය මිනිස්සු කියනවා මම ඒව ගණන් ගන්නෑ දුස්සීලෝහි බහුජනේ බොහෝ දෙනා දුස්සීල නිසා ඒක නිසා හොඳ වැඩ කරන ඇත්තෝ ඔය නිලුම් මල් මේ හමම් මල් වට්ටියක් උඩට වැඩපු ධාතුන් වහන්සේ නමක් වගේ ඔක්කොම රෝස මල් යානාවක් ඉන්නව නෙවෙයි ඇත්තෝ පුදුමාකාර ඉවසීමක් ඉවසගෙන යන්නේ ලං වෙන්න වෙන්න අසුතේ කරන්න කරන්න තේරෙනවා රෝස මල් යානාවක් නෙවෙයි ඉවසන ඉවසිල්ල හිතා ගන්න බෑ. මහා මෙර උසුලනා මිහි කටටත් වැඩිය. ඔය පවුලක් කරන මිනිස්සෙක් දික්කසාද වෙන්න හදන මිනිහෙක් ඉව දකින්න ඒගොල්ල කියනවා අනේ මගේ ඉවසීම නිසා මම මේ මෙහෙමවත් මේ පවුල නඩත්තු කරගෙන ඉන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ ඉවසිලි බුදුහාමුදුරන්ගේ කියන මේ සත්පුරුෂයන්ගේ පැත්තෙන් බලනකොට කිට්ටු කරන්න බෑ. ඒ නිසා අපේ ඉවසිල්ල අපි ওই මහා ලොකෝට ගණන් කරන් තියෙන අපේ මාන්නේ වැඩි කමක්. අපි මමායිනේ වැඩි කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ඉවසන්නේ ලාභයට වසත් කාට සම්මානක සිලෝකටවත් නෙමේ සාසනෙ වෙනුවෙන්. සද්ධර්මයේ වෙනුවෙන්. අවබෝධය වෙනුවෙන්. ඒත් බුදුහාමුදුර කෙනෙක් එහෙම ඉවසනවා නම් ඒ බුද්ධත්වයට යන කෙනෙක් ශ්‍රාවකයෙකුට කොච්චරක් මිනිසු දොස් කියනවා. ඒ වචනක්ම ගතියෙන් කියන්න පුළුවන්. ඒ මිනිස්යාගේ ඉවරි ඉවතන ගතිය, මෝරච්ච ගතිය, තලසුණාකම පේන්නේ ඒ වචනේ පත්තුත්තර දෙන්නේ නැති කම. කිසිම වචනයක් කතා කරාට එකට එක කියන්නේ නැහැ. එකට කියපු ගමන් අර අර අමනයාගේ தත්තර වැටෙනවා. කතා නොකර මුවින් නොබැන නෑහුණා වගේ ඉන්නවා. ඉතින් අර මනුස්සයා කියනවා මීයා කාට කියලා වැඩක් නැහැ. බීඩලියට වේනා ගායනවා වගේ කොච්චර කිව්වත් අහන්නේ නැහැ කියලා. මේ ඔක්කොම කියන දේ අහගෙන මේ වැඩ කරන්න බෑ. ඉවරේට දුරදක්ම තියෙන එකන යන ගමනේ යනවා. එතකොට මේ දෙහියට අපිට වචන ඇහෙන්නේ නැත්නම් පාර වැරදි. දෙයට අපෙන වචන තියෙද්දි කාගෙන යන්න පුළුවන් නම් ඒක මේ එතන එතන උපේන අත්දැකීම. නිසා වත්තංච වචනක්කමෝ. ඒ වගේම තමයි කවදාකවත් Tamange පිහිට පතාගෙන ආපු කෙනෙක් ශිෂ්‍යෙක් හරි කවුරු ශිෂ්‍යාවක කවදාකවත් නරක තැනක යොදවන්නේ තමන්ගේ කාමී සන්තෝෂ කරගන්න, ලාභ සත්කාර උපයා ගන්න, සූරකණ්ඩ අස්ථානේ කවදාකවත් යොදවන්නේ මෙන්න මේ ಗುಣ යම්කිසි කෙනෙක් ගාව තියෙනවා නම් බුදුරජාන්සේ සඳහන් කළා තිනවා එයාව පෛරුපාසනය කරන්න ගහලා එලෙව්වත් අපිච්ච මේ එලවල දැම්මත් ඒක නෑ ඇසුරු කරන්න කියනවා එලවල දානවා නෙවෙයි වෙන්නේ අපි ගිහිල්ලා අපි කල්යාණ මිත්‍යාගෙන් නිකන් හුරතල් බලාපොරොත්තු වෙනවා මට විශේෂයෙන් සලකාවි මට ඉස්සලා මුල්වැවරියම දේවි කෙහෙල් ගහයි කෙහෙල් ලැබරිය නැත්තම් ඉස්සලා මට වතුර අල්ලාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා නම් ඒක ඒ කෙනාගෙන් කද්දාකවත් වෙන්නේ නැහැ කල්යාණ මිත්‍යාගෙන් කද්දාකවත් ඒක වෙන්නේ නැහැ සලකන්නේ ඔක්කොටම සමසේ ඒ නිසා ඒ වැඩි අපේක්ෂා කරන එකනට පේන්නේ මට හැඳි මිටෙන් බෙදුවා මට නොසලකා හැරියා කියලා ඒ ඔක්කොම තම තමන්ගේ මාන්නක්කාරකම් මිස කල්යාණ මුත්‍රාගේ කවුන්ට් එකට ඉව දාන්න යන්න එපා. Tamanda තියෙන යා ඵලයන් කියලා කිව්වත් අපිච්ච පණුද මහානපි ඵලයන් කියලා කිව්වත් ඇසුරු කරන්නයි කියලා. ඉතින් මේ එකක්වත් අපර ওই කියන කල්යාණ මිත්‍රයන්ගේ ಗುಣ දැනගෙන හැසිරෙන්න බෑ. මොකකින්ද අපි උරගාලා බලන්නේ? මොකද්ද අපේ උරගාල සතිය? වැඩි වැඩියෙන් සතියට යොමු වෙනවනම් වර්තමාන මොහොතේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට වැඩියෙන් යෙද වෙනවනම් යෙදෙන එක වැඩි වැඩියෙන් සාදු කියලා සමාදන් වෙනවනම් ඒකෙන් තමයි අපිට ප්‍රතිરૂප දේශ වාසයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒකෙන් තමයි අපට සත්පුරුෂයා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඉතින් එහෙම ක්‍රියාදාමයක් නැතුව භාවනාවක් නැතුව සතියක් නැතුව ඉන්නේ කෙනා මොකෙන් මනින්නද ඒක නිසා බුදුම ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් මේ ලෝකේ සත්පුරුෂයෝ නැහැ හොඳ නෑ ඉන්න හරියක් ඉන්නේ නරක අය එන්න එන්න පිරිනවයි කියලා කියනවනම් ඒකට හේතුව ඒ සත්පුරුෂයා ගැන කියන මේ මිනිස්සයා තුල ಗುಣ නැහැ. Taman සත්පුරුෂ ගුණ වඩනවනම් කෙනෙකුට තේරෙනවා ඒක කොච්චර අමාරුද කියලා. ඒක න කවදාකවත් ඊට වැඩිය අරිඹුවක් හරි ಗುಣ තියෙන කෙනෙකුගේ නරකක් කතා කරන්නේ. එහෙම අව කැපෙන වචන කතා කරන්නේ Taman කිසිම සත්පුරුෂයෙක් වෙන්න හදන්නේ මට ඔක්කොම සත්පුරුෂයාගේ අනුකම්පා මෛත්‍රිය ලැබෙන්න ඕන කියලා හිතනවනම් ඒක නකින්න අපෝ දැන් එන්න කවුරක්වත් නැහැ කිසිම කෙනෙක් ඔක්කොමලා ඉන්නේ ආත්මార్థකාමී මිනිස්සු සත්පුරුෂයෝ නැහැ කියලා. ඒ නිසා කියනවා යම් කිසි කෙනෙකුට සත්පුරුෂයෙක් දැක ගන්න ඕනේ නම් මේ පියෝච කරු භාවනීයෝච කියන ගුණ සත්පුරුෂයා තුල දකින අතර මම වැඩක් කරනකොට මම කොච්චරක් මුලැමැදාග තුනේදී ප්‍රියමනාපව ඉන්නවද කියලා තමන්ම බලන්නේ. උදාහරණයක් වශයෙන් කියනොනම් භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොට නුරුස්නා ගතියක් එනවනේ අපට. එක්ක මුලදී එනවා, එක්ක නැත්නම් මැදදී එනවා, එක්ක අගදී එනවා. තමන්න පුළුවන්ද අරමුණේ භාවනා කරනවා. එතකොට හිත පිටේ යනවා. සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් ඉන්න පුළුවන් හිතිවිල. මේකට නුරුස්නා ගතියක් පහළ නොකර නැත්තම් හොඳයි. නමුත් දැන් ආවා මේකට නුරුස්නා ගතිය පහළ නොකර සිටීමේ සත්පුරුෂකම මයි ළඟ තියෙනවද කියලා බලන්න පුළුවන්. අපි මේක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. කිසිම කෙනෙකුට භාවනා කරනකොට බාධා නැත්තේ නෑ. නමුත් මේ එන බාධාවට වෛර කරනවායි කියලා කියන්නේ අසත්පුරුෂකමක් කියලා කියන්නකෝ. තමන් භාවනා කරනකොට මොනම තැනකින් හෝ වේදනාවක් හෝ සද්දයක් හෝ හිතවිල්ලක් ආවට පස්සේ ඒකට වෛර කරනවා නම් ඒකට නුරුස්නා ගති පානවා නම් පළවෙනිම අසත්පුරුෂකම. දෙක තමන්ට දෙස් දී ගන්නවා. මුදකින් විතර මම මෙතෙන් ආව මීට වැඩි හොඳ අතෙන්ද ගියා නම් කියලා තමන්ගේ දොස් දකිනවා. ඒත් අසත්පුරුෂකමක්. එහෙනම් ඒ සද්ද කරන එක්කනාගේ දොස් දකිනවා. ඔයාලට කහින් නැතු ඉන්න තිබ්බනේ. සද්ද නොකර ඉන්න තිබ්බනේ. ඒත් අසප්පුරුෂකම්. එතන මේ සංවිධානය කරන ඇරි තිබුණානේ මේ කල්යතු කියලා මේක හදන්න පුළුවන් කියලා මේ ලෝකෙ මිනිත් වැඩි කෙලින් තියෙන්න ඉබ්බයි කියලා ඒත් අසප්පුරුෂකම. ඉතින් මේ වේදන අරමුණක කරදරයක් නැතුව යන වෙලාවේදී අපිට සත්පුරුෂ අසත්පුරුෂකම් මනින්න බෑ. කරදරයක් එන්න ඕනේ. අන්නේ කරදරය ආපිලාවේදී මේ කරදරේ තිබුණත් නැතත් දෙකේදීම මනාප මූණකින් නුරුස්නා ගති නැතුව තමයි තමන් චෝදනා කරන නැතුව අනුන්ගේ දොස් දකින්න නැතුව මේ සංවිධාන වලට දොස් කියන්නේ නැතුව මේ වෙච්ච දේ වෙච්ච දේ හැටියට කියන්න පුළුවන් නම් අන්න සත්පුරුෂකම් පටන් ගත්තා. ඒක කරන්න මේ සතිපට්ඨානේ වඩන්න එපාය. භාවනාවකට හිත යොදන්න එපාය. මූල කර්මස්ථානේ අඳුන ගන්න එපාය. අපි දැන් කමඨාන් සුද්ධ කරන සමහර කට්ටිය මේ මට වේදනාව වැඩි, මට හිතවිලි වැඩි, මට අරක වැඩි, මේක වැඩි කිව්වට මේ වෙව්ව අසම එව්ව අල්ලපනල්ලේ වැඩි යුතු අරමුණ මේකයි කියලාවත් කියන්න දන්නේ මට සක්මන් කරනකොට හිතවිලි වැඩි. හරි. මේ සක්මන් කරනකොට කොතනද හිත තියන්නේ? කොහොමඩක්වත් හිත තියන්න බැරිකම තියෙන නැත්නම් හිතිලි වැඩිකම නිසා හිත තිබිය යුතු වම දකුණ කියනවා නම් අරමුණ ඒකේ හිත අඩුද කියලා මේ මම මේ සක්මනීදි කරන්නේ වම දකුණ වශයෙන් කියලාවත් කියන්නේ නැති තරමටම අසත්පුරුෂයි. ඒක නට භාවනා හරියන්නේ නැහැ. හරියන්න විදියක් නැහැ. මොකද එයා දන්නේ හොඳ පැත්ත ගන්න හැටි. ඒ නිසා භාවනා කරනකොට වැරදි වෙනවා හිත පිට යනවා ඒ වෙලාවේදී ඒකට නුරුස්නාගතිය පහළ වෙනවා. ඒක දන්නවනම් අන්න සත්පුරුෂා. අන්තර්නේ ලියන්නේ සද්දෙට වෛරේ. මම මේ ලියන්නේ හිතවිල්ලට වෛරේ. මම මේ ලියන්නේ වේදනාවට වෛරෙන් කියලා වේදනාව මතුවෙච්ච වෙලාවේදී ඇතිවෙච්ච නුරුස්නාගතිය වෛර හිතකින් නැතුව වාර්තා කරන්න පුළුවන් නම් මේ වේදනාව නිසා මට වෛරයක් ආවයි කියලා 100%ක්ම සත්පුරුෂයි. මම දන්නේ මම මෙහෙම කියනකොට මේ කාරණා වැටෙනවද කියලා. ඒක තේරෙන්නේ අනතුරකදී. නිසා පියෝච ගරු භාවනියෝච කියලා කියන්නේ ඒව කෙරුණයි කියලා සද්දයක් ආවයි කියලා වේදනාවක් ආවයි කියලා හිතලා සීල කඩා ගන්න එපා. ඒ මනසට හිතින්වත් දොස් කියන්න යන්න එපා. ඒ නිසා මම තමන්නේ දොස් කියා ගන්නත් එපා. ඒ හැම දෙයකින්ම වීතික්‍රමණේ නොවුනට තමන් තුළ පැහැවෙන නිසා ගරු භාවයක් තියාගන්න ඕනේ මම කවදා හෝ මෙවැනි සද්දයක් තියෙද්දිත් කවදාරි භාවනා කරන්න ඕනේ මම කවදා හෝ මේ තරම් වේදනාචීදී සතිය වඩන්න ඕනේ. මම කවදා හරි මේ තරම් හිතවිලිචීදී තියතරමද සතිය වඩන්න ඕනේ කියලා තමයි ගරුතන් ලීලා සලකලා මට මේක හැකි. මම කරනවා කියන හැකියාව මිස මට භාවනා කරන්න හිතවිලි නැති වෙන්න ඕනේ. වේදනාවක් නැති වෙන්න ඕනේ. හිතවිලි නැති වෙන්න ඕන මොකට එන නිවනක් මේ ලෝකේ. දුක් කරදර නැති ලෝකයක් නෑ නිවනක් ඕනේ ආන්නේ වගේ තමයි පාච්චල් කරගන්න නැතුව අවචාවට ලක් කරගන්න නැතුව අව탁සීරු කරන්න නැතුව මාවාගේ භාවනා කරන කෙනෙක් මේ වගේ කැසට කිබිස්සට මොකටද සතිය කැඩුනයි කියලා චෝදනා කරන්න කියලා ඒක ජය ගැනීමේ ගරු භාවයක් Taman තුල එනවනම් දවසින් දවස දවසින් දවස ඒ බුරුමේ ස්වාංශ කියනවා Tamanටම තමයි ඉස්සල්ලාම් වැටෙන්නේ මෙවට චෝදනා නොකර කඩාගෙන යන ගතිය ඉස්සරහට යන ගතිය එනවනම් පිටායට තේරෙන ඉස්සර Tamanට තේරෙන. ඒකට කියනවා ගරු භාවය කියලා. ඒකට ඒකට භාවනීය ගතිය තමයි කරන කරන වෙලාවේ බාධාවක් ආවට බිම තියන්නේ නැතුව වගකීම් පහර පහර දාන්න නැතුව වගකීම දරාන ඉදිරියට යනවනම් කරන කරන එකකින් බුදුන් හරියනවා බුදුන් දිනනවා ධර්මේ හරියනවා තමගේ ප්‍රයත්නේ හරියනවා මිසක කද්දාකවත් මේ මම කරපු වැඩේ වැරදි කියන්නේ නැහැ ඒ නිසා බාධා එනකොට ඉවසාගෙන ඒ බාධා අස්සේ බාධා විනිවිදලා මූල කර්මස්ථානේ දකින්න පුළුවන් මම දවල් කමඨාන් සුද්ධ කරන පුළුවන් තරම් උත්සාහ කරේ මූල කර්මස්ථානයේ වශයෙන් ඉඳගෙනට ආනපානෙ දකින්න හෝ පිම්බීම හැකිරීම දකින්න යන්න නැති වුණත් මම ඉඳගෙන ඉන්නවා කියන එක දකින්න පුළුවන් නම් මිනිස්සයා ජාම බේරෙන. ගොඩ මේ හිතවිලි ආවට මම ඉඳගෙනයි දැන් ඉන්නේ. මට වේදන ආවට මම දැන් ඉඳගෙනයි ඉන්නේ. මට සද්ද ඇහුණට මම ඉඳගෙනයි ඉන්නේ කියන එක දැක ගන්න පුළුවන්. ඒකට සමීපස්ත භාවයේ තියෙනවනම් මේකට කියනවා භාවිත මනසක් කියලා. සක්මන් කරනකොට හිතවිලි වේදනා සද්ද වෙනවා. ඔබ දන්නවා මම ඉඳගෙන නෙමෙයි දැන් ඉන්නේ. මම දැන් සක්මන් කරමින් ඉන්නේ. ඒ බව දන්න තරමට හරියට අපිට සද්දේ හරහා ඉරියව බලන්න පුළුවන් නම් විදින ඉරියව වේදනා හරහා හිතවිලි හරහා තමන්න තේරෙයි මේ වේදනා හිතවිලි සද්ද කියනවා මේ බිත්ති වගේ දේවල් නෙවෙයි මාළු දලක් වගේ එකක් ඒකේ ඇහිදල්ලස්යෙන් ඕන තරම් මූල කර්මස්ථානේ දකින්න පුළුවන්. ඒක මේ ඝන බහල දෙයක් ඒක ආපු ගමන් ඔළුව පාත් කරන බය වෙලා වැටෙන්නේ කෙලෙස් සමාදන් වෙන කෙනා. කෙලෙස් වලට පණ දෙන කෙනා. බුදුහාම කියන්නේ ඕක දලක් වගේ හිතවිලි ආට හිතවිලි අස්සෙන් අතරින් පතරින් ඇවිදින බව දකින්න පුළුවන්. ඉඳගෙන ඉන්න බව දකින්න පුළුවන්. එතකොට භාවිත මනසක් ගරු භාවනීය මනසක් ඇති වෙනවා. වත්තංච වචනක්කමෝ වත මොකද්ද අපිට මෙතන තියෙන කාලසටහන කරන්නේ? කොණ්ඩ දෙනවා, බුදියන්න දෙනවා, ඔක්කොම කරලා දෙනවා, ආශ කරලා තියෙනවා. උඹේ වත මොකද්ද? ඔය තියෙන කාලසටහන කරපන්. ඕනම කාලසටහන. අවුරුදු 3000ක් එක දිගට ගියා නම් කවදාකවත් අරදින්නේ නරක වැඩක් හරි කමන්නේ පිළිවෙලට කරන්න කවදාකවත් අරදින්නේ හිතන්න එපා මේ මේ එක සැරයක් සතිමත් වෙලා කරන දෙයක් නෙමෙයි මේක තියෙන ඒ සතිමත් භාවයේ ආනාපානේ ආස්වාද ප්‍රසවාසයෝ ලක්ෂ වාරයක් කරනකොට එන ඇබ්බැහිය කියලා එකක් තියෙනවනේ. ගොනුව කියලා එකක් පුරුද්ද ඒකෙන් තමයි නිවන් දකින්නේ. ඉතින් ඒක සැරයක් මහා ආලෝකයක් දැක්කයි කියලා මොනම ගණනක්වත් නැත්තේ. ඒ ආලෝකය දකින්න ඕන ලක්ෂ වාරයක්. කම්පන චංචල දැක්කම ඒක සැරයක් දැක්කට මොකක්වත් ඒක වටනවා. ඒක නැවත නැවත දකින්න ඕනේ. එතකොට තමයි පණිවිඩය අම්ම නිසා අපට වෙලා තියෙන්නේ මොනම දෙයක්වත් එක දිගට කරගෙන යන්න බෑ. අපි ඉසේකක් වුණ කොට මාරු කරනවා වගේ ගුරුවරු මාරු කරනවා, කමඨහන මාරු කරනවා, භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා, අතන යනවා, මෙතන යනවා කවදාකවත් එක දෙයක් එක දිගට කරගෙන යන්න බැරි කඩිගායක් තියෙනවා. ඒ කෙනා ළඟ කවදාකවත් ධර්මයක් එකතු වෙන්නේ නැහැ. මේ ගිහාමුදු බුදුහාමුදුරුවෝ අතන දාලා ගියේ මට නම් හොඳට සතියේ තියේ ස්වාමීන් වහන්සේ මට හොඳට සමාධියේ හිතේ කිමිකාල නදී තීරයේ අඹවණේට ගියොත් කියලා මේ මේ සජීවි gediye පිටින් ඉන්න බුදුහමරෝ පැත්තක දාලා යනවා. ඒ නිසා අපි තියෙන චපලකම කදාකත් එක දිගට කරන එක වත් වත කියලා කියන්නේ දිනචර්යා අපේ වත හිල් වෙලා තියෙනවා. ඒකට දිගට වැඩක් කරන්න බෑ. වත හිල්ුණාම චපලයි. ඕනම වීර චරිතයක් කියවන්න. ඕනම තැනක ජයග්‍රහණය කරපු මිනිහෙක් කියවන්නේ මේ මනුස්සයා එකම දේ නැවත නැවත කරලා තියෙනවා. මේ මනුස්සයා අනිකයට වැඩි දුක් කරා ගිහිල්ලා තියෙනවා කතා කරන්නේ. ගත්ත දේ දිගට කරගෙන යන මනුස්සයා අන්තිමට ලෝකයා වැද වැද වැටෙනවා. අපි ළඟ තියෙනවා නම් අද අපට මේ ධර්මයක හිටින්නේ නැති ගතිය අපිට එක දිගට යමක් කරගන්න බැරි ගතිය. ඉතින් ඒක නිසා ඒකට කියනවා සතත අභ්‍යාසය කියලා. නිත්‍ය නිත්‍ය යෙදුම. ඒ නිත්‍ය යෙදුමක යෙදුනොත් මහ පොළොවත් හොල්ලන්න පුළුවන්. මහ පොළොව රත්තිබෝ මහ පොළොව හොල්ලන්න පුළුවන්. එහෙමයි මහ බෝතන් වහන්සේ ගන්න ශක්තිය, අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය එකම දේ කියලා ඕනම කෙනෙක් දන්නවා මන්ත්‍රයක් 108ක් මතුරලා 108 108 මතුරනකොට මන්ත්‍රයෙන් ඕන වැඩක් කරන්න පුළුවන්. එකම දේ නැවත නැවත කරනකොට වශී කරගන්න පුළුවන් ඕනම දෙයක්. අපේ තියෙන චපලකම, එක ඉරියව්වක ඉන්න බෑ. එක හරමුණක් ඇසුරු කරන්න බෑ. එක විදියට එක වේල දාන ටික කන්න බෑ. එකම පුටුවක ඉන්න බෑ. ඔක්කොම වෙනස් කරනවා. මේ කවුරු නිසාද? මේ ජාත්‍යන්තර කොම්පැනි එක එක කුණු හර පහද හදා ටෙලිවිෂන් එකේම උයි රේඩියෝ එකේම උයි පත්තරෙම අපිට වක් කරනවා අලුත් අලුත් දේවල්. ඉතින් අපි වැඩිම ඒ දේවල් පිටිපස්සේ යනවා. සාප්පුකට ගියාම සබන් කියන්න බෑන සමන් જાති කීයක් තියෙනවද? සබන් නෙවෙයි ඕන කරලා තියෙන අහවල් බ්‍රෑන්ඩ් එක දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒව මාරු කරගෙන ඉන්නකොට තට්ටු මාරු කරගෙන ඉන්නවා මිසක් අපිට මේ වතක් කරගෙන එක පිළිවට අහිංසකව ලද දෙයින් සතුටුලා යන්නේක දන්නේ නැත්තම් කිසිම තැනක සමාජිකත්වයක් නැහැ. ඒක වචනක්කම කියලා අපි හිතන අපි හරියට ඉවසනවායි කියලා. මම මේ සීදී නසා ගන්නව තන වඩනවා මට මේ වෙලා තියෙන දේවල් අනුව බලනකොට මට මේ মালටි ටාස්කින් තියෙනවා මට වැඩ බහුලයි යුතුයකම් බහුලයි පොයි බොරු ඔක්කොම බොරු ඒ මොකද සතිය වඩන මනුස්සයට එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩි රොස්සක් වැඩ කරන්න පුළුවන් අසතියෙන් ඉන්න මනුස්සයට වැඩිය පැය 18ක් වැඩ කරන මනුස්සෙක් හිතන්නේ ඒ මනුස්සයා දවස් සංවිධානය කළ සතියෙන් වැඩ කරනවා නම් ওই පැය 18 වැඩ 17 න් පැහැදිලිවම ඉවර කරතයි මොකද සතියට හොඳට චිත්‍රය ලොකුවට පේනවා. එතකොට මේ ක්‍රොස් කටයත් අද්දාගන්න තෝ නටන්නේ කරගෙන යන්න පුළුවන්. මම රස්සාවට යන්න ඉස්සලා සතිය පිටවල තිබ්බේ. ඒ කියන්නේ ලාවට. අවුරුදු 6ක් මම රස්සාව කළා. හැම අවුරුද්දෙන් පඩිය දෙගුණ වුණා. අන්තිමට එනකොට මුළු කම්පැනිම වැඩ මට බාර දීලා සම්පූර්ණ මම ජාත්‍යන්තර වැඩයි ඔක්කොම කරගෙන හිටියා. ඒත් මගේ දවස මට තව ඕන මට PhD එකකටත් මම ඒ දවස්වල මහන්සි වුණා. කම්පියුටර් ගෙනන් තියලා ඒක අතරමඟ නතර වුණා. ඒ මොකද මේ ඔය කට්ටිය කියනවා මේ එක වැඩක් කරනකොට අනිකට අතාරින්න ඕනේ කියලා. ඒ ඔක්කොමලා ශරීර හොරු බුබ්බඩේ වම්මැලි. එකෙකුට ඔක්ක සතිය දන්නේ නැහැ. උන් මේ මනුස්ස මනසක මනුස්ස කායක තියෙන හැකියාව දන්නේ නැහැ. ඒ නිසා ඒක බොහොම විතර මල්ලක් කරනවා වගේ කටයුතු කරන්න හදනවා. ඉවසන්නේ නැහැ. මේ පොඩ්ඩක් දැන් අපි නිකන් මේකට උපහාසයක් වශයෙන් එහෙම නැත්නම් හිතවදින විදිහට කියනවා මේ අම්මා කෙනෙක් දරුවෙක් වදනකොට කොච්චර විඳවනවද කියන්න මේ ප්‍රසව වේදනාවේදී මේ මధుරයක් කනකොට භාවනා කරනකොට මැරෙන්න කතා කරනවා තව ඊගාව දරුවව වදන්න වැඩ කරනකොට ප්‍රශ්නයක් නැහැ. ඒකටත් අටවනවා. ඒව ගැන කතාවක් නැහැ නේ. එක දරුවෙක් වදනකොට ඇට 17ක් එකතර කඩනකොට වේදනාව වෙනවයි කියලා මැනලා තියෙනවා. මේ භාවනා කරනකොට මధుරෙක් වහනකොට යුද්ධ. හරියට මේ දුක දැකලා නැති මේ කුමාර කුමාරිකාව. මේ වටිනාම Tamanට බහුකාර්ය ධර්මයේ තියෙනකොට මේ කැස්සක් කිමිසක් ආවම චෝදනා. අර කාමයට ගියාට පස්සේ මොන චෝදනාවක් නැහැ. කොච්චර චපලද කියලා බලන්න මේ ධර්මයේ පැත්තෙන් බලනකොට අපි මේ වටිනා දෙයකට තියෙන ඉවසන ගතිය සහ නොවටිනා දෙයකට තියෙන ඉවසන ගතිය බලනකොට මේ පෙන්වන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඉවසන සුළු ගතිය කාට හරි තියෙනවයි කියලා කියනොනම් ඒක නිකන් හුරතලයක් විතරයි. ඒක දැනගන්න ඕන නම් බුදුහාමුදුරු දුෂ්කර ක්‍රියා කරනට ඉවසපු හැටි, මහබෝසතාණන් වහන්සේ නමක් විදිහට ඉවසපු හැටි, සාරිපුත්තු සාංශේ අපිට මේ ධර්මයේ මේ වෙනකන් 2600ක් පවසින් පවත්වන්න මේ වගේ දේශනා කරනකොට ඉවසලා කටයුතු කරපු හැටි නොතිබුණා නම් හිතෙනවද මේ බාහිර ලෝකෙ මෙච්චර බුද්ධහග විනාශ කරන්න හදද්දී මේ ශාසනයක් ඉතුරුයි කියලා. හිතනවද මේ අපි මේ රැකගෙන ඉන්නේ කියලා නෑ ඒව බුදුහාමරගේ අදිෂ්ඨාන ශක්තිය. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලා මේ හදපු හැදිල්ලට මොකාටවත් කඩන්න බෑ. ඒ නිසා අපි මේ ඉවසනවා තමයි. නමුත් මේ වගේ දහස් ගුණයක් ඉවසන්න පුළුවන්. ඒවසන්න ඕන කරලා තියෙන මේ ලාභයට සත්කාරට සම්මාන සිලෝකට නෙවෙයි සතිය වඩන්නයි සතිය වෙනකොට මොන දේ ආවත් අතන ඉදිරියට යන්නයි ඒකට තමයි තියෙනවා Taman තුල සත්පුරුෂ ධර්ම වැඩෙන හැටි. මං ඉස්සර පුංචි සද්ද වලට චෝදනා කරා. දැන් මට පුංචි සද්ද වලදී භාවනා කරත හැකි. මට ඉස්සර පුංචි වේදනාව වලත් මං චෝදනා කරා. දැන් මට ලොකු වේදනාවක් තියදී භාවනා කරත හැකි. මට මට හිත පුංචි හිතවිල්ලක් ආවත් මට ඉස්සර කැඩුනයි කියලා. දැන් නැහැ. ආන්න එක වැඩෙනවා නම් මතක තියාගන්න මේ උරගගා තමයි බලන්නේ දුක්ඛ සත්‍යයටයි කිට්ටු වෙන්නේ. සත්පුරුෂ ධර්මයි වැඩෙන්නේ. ඒක මේ ආත්ම නිෂේධනයක්වත් නෝන්ජල්කමක්වත් වැරද්ද බාර ගැනීමක්වත් ඒ බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා පෙන්වන්නේ ඒකයි. ඒ නිසා වචනක්කම විවසන ගතිය අපි ළඟ තව ගොඩාක් වඩන්න ඒ වගේම කවදාකවත් මේ ආධ්‍යාත්මික ගමනේදී තමන්ගේ පිහිට හොයාගෙන හෝ තමන්ගේ මිත්‍රත්වය හොයාගෙන ආපු කිසි කෙනෙක් නොමග අරින්න එපා. වරදොල මේ තමන්ගේ කාම ආසාවල් ඉෂ්ට කරගන්න ද්වේෂයට මෝහයට අගතිගාමි වෙන්න එපා. ඔක්කොටම සමසේ සලකන්න. එකමවක් Tamange දරුවන්ට සලකන්න වගේ මේ නොචට්ටානේ නියෝජයේ Tamanට හිරිහැර කරපු එක්කනයි කියලා හෝ ලාභ සත්කාර දුන්න එක්කනයි කියලා වෙනසක් නැතුව සමසේ සලකන්න. මේ ගති අපි කරන්නේ මම නැවතත් කියනවා. ලාභයට සත්කාරයට නෙවෙයි සත්‍ය වඩන්න. සත්‍ය වැඩිීමේ අදහසෙන් සත්පුරුෂ සංසේවණය වෙනවා කියලා කියන්නේ කරනවා කියන්නේ බුද්ධ ආදී උත්තරනාසලගේ ಗುಣ ටික අරගෙන සාරිපුත්‍ර සාංශලගේ ಗುಣ ටික අරගෙන මම මේ අරමුණට බාධාවක් ආවත් ප්‍රිය භාවයේ මයි ළඟ තියනවාද මම ගරු ධර්ම සීලය මොනම හේතුවක් නැසවත් පාවා දෙන්න තු කරනවාද එන්නේ එන්නේ ඒක වැඩෙනවාද එගේම වතපිලිවත වෙනුවෙන් මොනම දෙයක් හරි කමන්නේ මම බාරගත්තා නම් මේ විවස්ථාවක් මම කඩන්න නැතුව කරනවා. ඒ වගේ මොන දෙයක් ආවත් මම චෝදනා කරන්න යන්නේ කවුරු චෝදනා කරත් හිත නරක කරගන්නෙත් නැහැ. කළ යුතු වැට ටික කරනවායි කියලා කියනවා නම් මේ රජුන්ට බය කරන එකක් නෙවෙයි. ආදායම් බද්ද නිදහස් වෙන්න කරන එකක් නෙවෙයි සත්‍ය වඩන්න මේ දේ කරන්නේ. මේකට බුදුහාමරංගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියලා කියනවා. බුදුහාමරෝ අපිව අඹනවා. අපේ චරිතයට අත දාලා මැටි ටිකක් අරගෙන කලයක් අඹන්නා වගේ අඹනවා. ඒ මොකක් නිසාද? අපේ තියෙන අහිංසකම අපි බුදුන් සරණ යන ගතිය නිසා. ධර්මයේ සරණ යන ගතිය නිසා, සංඝයා සරණ යන ගතිය නිසා. ඒ නිසා අපි අකමැති වුණත් මේ අපේ තියෙන manussත්වය අරගෙන බුදුරජාණන් මේ අඹල දෙන්නේ අපි ඒකට ඒ තරම්ම සද්ධාවෙන් යෙදিলা කටයුතු කරන නිසා. මම මේකයි කියන්නේ අපේ අම්මලාට තාත්තලාට මේ වාසනාව තිබුණේ නැහැ. අත්තම්මලට මුත්තම්මලාට තිබුණෙත් නැහැ. ඒ එලි වෙලා තිබුණේ නැහැ මේක. තිබුණා නම් හොඳලා අපිට වැඩි පිංගේ තියෙන්නේ නැති. අද අපිට ලැබිලා තියෙනවා. ඒක නිසා මේ ගත්ත වැඩපිළිවෙල ඉදිරියට යනකොට මේ කවුරුත් කිව්වට හරි කවුරුත් වෙන ලකුණු වලට නෙමෙයි මේ කොයි කොයි දහං ගැටේ දාලා හෝ සතිය වැඩෙනවනම් මම දැන් මෙතන කියන එක වැඩෙනවනම් මේ ආරම්භයේදී Tamanne මෙච්චර ಗುಣකන්නකට Taman ඔළුව දාලා ඉන්න බව තේරෙන්නේ නැහැ. සද්ධාවෙන් කරන්න. කරගෙන කරන යන දවසක Tamanne තේරෙයි ඒ ටික ටික ටික ටික ආයෝජනය කරපු දේවල් පස්සේ ගොනු වෙලා එනකොට තමන්ට හිතා ගන්න බැරි ආනිසංස රාශියක් ලැබෙනවා. නිසා මුලදී සද්ධාවෙන් ඒ අත්ණ්ඩේ වල කියලා දීලා යොදවන්න ඕනේ. සීකට හමාර කරනකොට එකිනෙක දෙනකොට තේරෙනවා. අපි බලන්න ඕනේ අන්නේ එකනක් දෙන්නට එකතු වෙලා ඒ සත්පුරුෂයන් යම් ආදර්ශයක් ජීවිත ආදර්ශයක් අපේ ඉස්සරහින් පෙන්ලා තිබ්බනම් ඒ ඇත්ත වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම සහ ඒ ඇත්ත ඇසුරු කරනවා කියලා අපි කරන්නේ මොකද්ද? මේ සත්පුරුෂ ගුණධර්ම ටික තව තවත් වඩන එක. වඩනකොට එවැනි ගුණධර්ම වඩන තව කවුරු අපි ඉන්න සමාජයේ ඉන්නවද කියලා යාට හොඳටම තේරෙනවා. අපි ඌසින් බලන්නෙත් නෑ, නම්බුකාරකමෙන් බලන්නෙත් නෑ, සල්ලි වලින් බලන්නෙත් නෑ. තව මේ ගුණධර්ම වඩන තව කවුද මේ සමාජයේ ඉන්නේ? ඒ නිසා සත්‍යමත් කෙනා තව සමාජයකට ගිය ගමන් බලන්නේ තවත් සතිමත් කවුද ඉන්නේ කියලා. ඒක නිකන් ලේ නෑකමක් වගේ අහුවෙනවා. ඕනම සතිමත් පුද්ගලයෙකුට නොබෝ වේලාවකින් මේ පිරිසෙම ඉන්න වඩාත්ම සතිමත් කෙනා තේන මොකද තමන් වඩලා තියෙන නිසා. ඔය කවුරු මොන මොන අන්දමේ නැහැරපෑවත් වෙන පුම්බන්න හැදුවත් අන්න එවැනි සතිමත් පුද්ගලයන් අද ලෝකේ ඉන්න කට්ටිය ඔක්කොම සම්බන්ධ වෙලා ඉන්නේ. එකිනෙකා දැකලත් නැහැ. මේ පුදුම සම්බන්ධයක් තියෙන සබුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ අපි රට රාජ්‍ය වල හැතැම්ම දහස් ගණන් ඈත ජීවත් වුණත් සතිය වඩන තාක්කල් අපි ධර්ම ඥාතින් බවටපත් වෙනවා. අපි එකම බුදුහාමුදුරන්ගේ ධර්ම ඥාතින් බවටපත් වෙනවා. ඒ සඳහා අපි හැම කෙනෙකුටම සමාන වගකීමක් තියෙනවා. අරයට වැඩි අරයට අඩුයි මට අඩුවෙන් ලැබිලා තියෙන මේක නැහැ. ඒක නිසා මේ සත්පුරුෂ ගුණ සීපත් කරලා Taman තුල මේ සත්පුරුෂ ධර්ම අබ්බමල් රේණුක ධර්මිකින් හෝ වැඩෙනවනම් වටිනම දේ තමයි ආදන්නම ප්‍රයෝජනය තමයි Tamanට ළඟ ඉන්න සත්පුරුෂෝ පේන්න පටන් ගන්නවා. Tamanගේ සත්පුරුෂ ධර්ම වැඩෙන්න වැඩෙන්න සත්පුරුෂෝ පේන්න පටන් අර ගන්නවා ඇස්සත්තෝ ඇස්සත්තක්ම දකිති කියන විදිහට. ඒ නිසා අපි වැඩ පටන් ගත්ත පිසක් කියලා හිතා ගන්න. අපි මෙතෙන් ආවේ මේ පටන් ගන්න නෙමෙයි. පටන් අරන් තියෙන්නේ අන්න ඒක අල්ලගත්ත කටයුත්ත මේකට කියනවා ගත්ත බර බිම නොදාවා ඉදිරියට ගෙන යාම පග්ගහිත විරිය කියලා කියනවා. අන්නේ විරිය ඉදිරියට කරගෙන යන්න සත්පුරුෂයන්ගේ මේ සත්පුරුෂ ධර්ම තේරුම් අරගෙන තව තවත් ඒක අඛණ්ඩව දිගට කරගෙන යන්න මේ අද දවසේ ධර්ම දේශනාවත් කාට කාටත් උදව් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා